අවසර ස්වාමීන් වහන්සේ මෑණියරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් තුනේම සාකච්ඡා කරපු මේ සාක්ෂාත් කළ යුතු ධර්ම කොටස් පහ මොනවද කියන මේ ප්‍රශ්නයත් පංච ධර්මස්කන්ධ නැත්නම් ධර්මස් මේ දහම් කඳු පහ කියන්නේ මොකද්ද කියන එකත් තමයි අදත් අපි ඉදිරියට තියාගත්ත මාතෘකාව ඒ අනුවම තමයි අපි ඉදිරියට විස්තර විභාග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අහන්නේ ධර්ම භාණ්ඩාකාරික මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් උත්තරේ සපයන්නේත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේමයි. උන්වහන්සේ දන්නවා දන්න ගන්නත් ඕන වෙලා තියෙනවා දන්නටත් ඕන වෙලා තියෙනවා මේ ශාසනයේ වැඩ කරන්නා වූ විනීජ ජනතාවට සාක්ෂාත් කළ යුතු දේවල් වල 1 2 3 4 කියාගෙන ගිහිල්ලා පහ මොකද්ද කියලා මේ ජීවිතයේ අස්පනා අපිට දත යුතු අතගා බැලිය යුතු එහෙම නැත්නම් සාක්ෂාත් කළ යුතු ධර්ම පහක් තියෙනවා. ඊට පස්සේ ඒකට උත්තරයක් වශයෙන් දෙනවා මේ දහම් කඳු පහක් නැත්නම් ධර්මස්කන්ධ පහක් ਸਰවඥාන්සේ විවිධ තැන්වල දේශනා කළා තියෙනවා. ඉතින් මේ ඥාන විභාගයේදී පහේ කාරණා අහන අන්තිම ප්‍රශ්නේදී උත්තර වශයෙන් ඒක ඉදිරිපත් කරපුවා. ඒක ලස්සන මේ අංග පරිපූර්ණත්වයකටපත් වෙනවා අංග සම්පූර්ණත්වයකටපත් වෙනවා. ඒ වගේම අපි වගේ භාවනා කරන පිරිසකට මේවා එකට එකක් තුඩු දෙන ධර්ම પરම්පරාවක් බව තේරෙනවා. ඒ නිසා ඒ ඉහළ ඉහළ දේවල් වලට යන්න මනාපයක් තියෙන එක හොඳයි. නමුත් ඒක යුතු කළ යුතු ක්‍රමයක් තියෙනවා. අනුපුබ්බ ප්‍රතිපදාවක් තියෙනවා. අනුපුබ්බ ක්‍රියාවක් තියෙනවා. අනුපුබ්බ සික්ඛාවක් තියෙනවා. ඒ ශික්ෂාවල් වල වැදගත්ම දේ තමයි මේ ආරම්භක පළවෙනි පාදම ඒක දන්න කෙනාට දෙක ඉච්චර අමාරු නෑ දෙක දන්න කෙනාට තුන අමාරු නෑ ඉතින් ඒ නිසා මේ වගේ බන්නට හිත යොදන සුත්තමේ ඥාණයට හිත යොදන කෙනා ඉහළ දේ ගැන බලාපොරොත්තුවක් තිබ්බට තමගේ යුතුයකම අන්ත තම අනුග්‍රහ කළ යුත්තේ ආරම්භක තැනට බව හොඳට බණ බලාගෙන යනකොට කියවගෙන යනකොට අහගෙන යනකොට තේරෙනවා ආධුනික මනසක් අරගෙන මේ ධර්මස්කන්ධ පහෙන් ඉස්සල්ලාම සලකා බැලිය යුතු සීලස්කන්ධය. ඒ නිසා මේ සීලය නැත්නම් තමන්ගේ හික්මීම නැත්නම් තමන්ගේ සංවරය එහෙම බයලජ්‍ය දෙක පුදුමාකාර වෙනසක් ඒ පුද්ගලයාට ඇති කරනවා විතරක් නෙවෙයි එම සිල්ලුතුන් ඉන්න සමාජයක බයලජ්‍යා තියෙන සමාජයක සමාජ පද්ධතියත් දේව සභාවකට වැඩි ඉක්මවල යනවා. බ්‍රහ්ම සභාවක් ඉක්මවල යනවා දෙවියෝ බුදුන් පවා වඳිනවා. එහෙම සමිතියකට. නමුත් ඔක්කොමලා බලාපොරොත්තු වෙනවා රට වශයෙන් සිල්වන්ත වෙයි, ගම වශයෙන් සිල්වන්ත වෙයි, ගෙදර වශයෙන් සිල්වන්ත වෙයි කියලා ඒකනම් හිතන්න අමාරුයි. නමුත් ඒ වගේ වටිනාකමක් ඇති දෙයට Tamanට සාක්ෂියක් වෙන්න පුළුවන්, සාක්ෂිකාරයක් වෙන්න පුළුවන්, කාර්යයක් වෙන්න පුළුවන්. නැති විදිහට Taman පවට බයලජ්‍ය දෙක ඇති කරන සංවරයක් ඇති කරන හික්මීමක් ඇති කරන ශික්ෂාවක් ඇති කරගත්තොත් ඒකම සමාජයට ලොකු සාන්තියක් ඒ වගේ එකක් තමයි සරුවචන් වහන්සේ බුද්ධත්වයට ලබන්න ඉස්සෙල්ලා ගිහි කාලේ දකින්න කොටත් අසුදුටුවන්ගේ මේ හිත නිවන නිසා නිබ්බුත පද දේශනා කරලා තියෙනවා කියලා තියෙනවා කිසා ගෝතමිය නිබ්බුතා නූන සාමාතා නිබ්බුතා නූන සාපිතා නිබ්බුතානූන සානාරි යස්සයන් ඊදිසෝපති මේ වගේ දරුවෙක් ඇති පියෙක් නිවුණා වෙන්න ඕනේ මෙවැනි දරුවෙක් ඇති මවක් නිවුණා මෙවැනි ස්වාමිපුරුෂයෙක් ඇති භාර්යාවක් නිවිච්ච කෙනෙක් වෙන්න ඕනේ මොකද ඒ තරම්ම නිවිච්ච ගතියක් උගතන සීලිකයන් ඒක සීතල ගතියක් වැදගත්ම දේ ඒකයි අපේ ආධ්‍යාත්මික ගමනේ ඒකයි වැදගත්ම දේ නමුත් අමතක වෙන දේත් ඒකයි අපි ඒක අමතක කරුවොත් විතරයි මේ ඉහළ ඉහළ මට්ටම් ලැබුණ නැහැ කියලා පශ්චාත්තාප වෙන්නේ. ඒ නිසා අපි පැවිදි ජීවිතය ගැන ගත්තොත් ඉස්ලාම ගිහිල්ලා මේ සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවන් දත්වා නැත්නම් ඉමං කාසාවන් ගහිත්වා පබ්බාජේතමන් බන්තේ කියලා අපි උපාධ්‍යයන් වහන්සේ ඉදිරිපිට දන ගහන වෙලාවේදී අපිට තිබුණ සතුට අමතකුණොත් විතරයි මහානකම අපි ජඩගම් කරන්නේ. ඒ අහිංසකකම එදා ඇති වෙච්ච වෙනස මැරණකම මතක තියාගන්න පුළුවන් නම් එයා සාසනට ලොකු ආඩම්බරයක් වෙනවා. ඒක තමයි අපේ වෙනස. ඉතින් උඟක් ටිකක් කල යනකොට ඔන්න අරක නෑ මේක නෑ කියලා අර ලැබිච්ච ඒ ඒ සීලමය ආභරණේ පැත්තක තියලා নানা ආකාර දේවල් වලට වෙහෙස වෙන්න ගියාම සාසනයටත් කැළලක්, ඒ පුද්ගලයාත් තියෙන හැටි අසහනේ ඊට පස්සේ දිගින් දිගටම සමාජයට ප්‍රශ්න ඇති කරනවා. ඒක නිසා මේ සීලයම සමාදන් වෙලා කටයුතු කරනවා නම් ඒක නාට අයි වෙනමම දෙයක් ඕනේ නැහැ. ඊටු ටික ඉබේ සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා. ශීලවතෝ භික්කවේ න චේතනාකරණීයෝ සමාධි මට සමාධිය ලැබේවා කියලා සිල්වතාට අයි චේතනා කරන දෙයක් නැහැ. සීලය ගැන සතුටු වෙන එක අනිවාර්යයෙන්ම සමාධිය ඇති කරනවා. ඒක ධම්මතායේ සාභික්කවේ සීලවන්තස සමාධි. ඒක ධර්මතාවයක්. සීලෙ පිළිබඳ සතුටෙන් ජීවත් වෙන මිනිසයා කයේ සීතලකම වගේම හිතේ සීතලකමක් ලබනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කයේ හීතලකම ලැබිච්චාම හිතේ හීතලකමක් ලැබෙන්නේ නැහැ කියලා ඒක සාසනෙ වෙන්න බෑ. ප්‍රතිපදාවක් වෙන්න බෑ. මේ ප්‍රතිපදාව හැදිලා තියෙන්නේ කය වචන දෙක හීතල කරගත්ත ගමන් මේ හිත හීතල වෙන ගතියක්. සමාධිගත වෙන ගතියක්. ශික්ෂාගාරක වෙන ගතියක්. හික්මෙන ගතියක්. ඒක නිසා අර සීල ශික්ෂාණතන් සීලස්කන්ධය තමන් තුළ පිහිටුවාගත්ත සීලස්කන්ධේ නැවත නැවත පිරිමැදිවි. නැවත නැවත අදි සීලයක් වඩපත් කරගනිමි. නැවත නැවත ඒක සතුට වෙමින් යනකොට ඒ ජීවිතයේ හම්බෙන ඊගාව හැතපුම් කනුව තමයි සමාධි ස්කන්ධය අපි ඊයේ පටන් ගත්තේ. ඉතින් සමාධි ස්කන්ධයට බෞද්ධය විතරක් නෙවෙයි අබෞද්ධය පවා කැමති. ඊයත් කොච්චර කැමති වෙනවද කියනවනම් සීලේ නැතුවත් ඉල්ලනවා ඒක. නමුත් ਸਰවචනanse දාන්නවා. ඉස්සර හෝ පස්සර වෙලා මේ සීලය අවශ්‍ය වෙනවා. අවශ්‍ය සීලය තියෙන කෙනාට විතරයි සීලෙන් අනුග්‍රහ කරන කෙනාට විතරයි සීලේ අදි සීලයක් පාටපත් වෙන කෙනාට විතරයි දිනු කරන කෙනාට විතරයි ඒ සමාධිය වැඩෙන්නේ සමාධිය වැඩෙන්න අවශ්‍ය පසුබිම සැලසෙන්නේ අනුග්‍රහ කළා වෙන්නේ ඉතින් එයාට සමාධි අනුග්‍රහිතය සීල අනුග්‍රහිතය නිසා සමාධි අනුගහිත ලැබෙනකොට එයා ඉන්න පරිසරයටත් මහ පුදුමාකාර සාන්තිකර තත්යක් ඇති වෙනවා. ඒක නිසා දෙපැත්තටම අභ්‍යන්තර බාහිර වශයෙන්ම සම්බන්ධයක් තියෙනවා. සීලෙන් සමාධියට සම්බන්ධයක් තියෙනවා. ඉතින් මර කීපවතාවක් කලින් මතක් කරා වගේ තමන්ගේ සීලය නිසා තමයි සීල ශික්ෂාව නිසා මට සමාධිය ලැබෙනවා නැත්නම් ඒකට අත්‍යවශ්‍යම සමාධියට අත්‍යවශ්‍යම දේ සීලය කියලා තේරෙනකොට ඒකේ නා අනාගාමී තත්ත්වයටපත් වෙලා තියෙනවා. නැත්තම් එතකම හිතෙන්නේ මේ සීලයට නැතුව උගුරෝරා බෙහෙත් බොන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්තම් වෙන වෙන ක්‍රම වලින් අපිට මාර්ග බල ලබන්න පුළුවන් වෙයි කියලා. නමුත් කවදා හරි වටේම ගිහලා වටම ගිහලා ගෙටම ආවා වගේ සීල සමාධි ප්‍රඥා කමේට ගිය දවසේ තමයි තේරෙන්නේ. ගිහිල්ලත් සමාධිය සාක්ෂාත් වෙනකොට තමයි තේරෙන්නේ මේකට ආසන්න කාරණාව සීලේ ඒක අඩුපාඩු තියෙනකන් අර ඊගාවට සමාධියේ අංග සම්පූර්ණත්වයක් එන්නේ. ඉතින් ඒ නිසා මේ සීල්වතා නැත්නම් සිල්වතිය Taman තුල සමාධියට අදාළ මූලික ලක්ෂණ අඳුනගන්නේ කොහොමද? ක්‍රම තුනක් තියෙනවා අඳුරගන්න. සුතමේ ඥානෙ වශයෙන් අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් චින්තාමේ ඥාන වශයෙන් අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් භාවනාමය ඥානයක් අසඳුරලා පුළුවන්. එතකොට මේ සුත්තම ඥාන ලබා දෙන්න තමයි මේ බණ කියන්නේ. බණ අහන්නේ. එතකොට තමයි තේරෙනවා මේ අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. සීලයේ අණුව සමාධියට ගමනක් තියෙනක බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයලා සඳහන් කරනවා. ඒක අඩු ගානේ අහලා තියෙනවා. ඇහුවට තමයි විශ්වාස කරන්නේ නැත්තම් මේ කය වචන දෙක හික්මවා ගත්ත කෙනාට හිත හික්මවා ගැනීමට පිටුවහලක් ලැබෙනවා කියන එක අදාහ ගන්න බැරි නම් එයා හිතයි කය වචන දෙක හික්මවා ගන්න නැතුවත් හිත හික්මවා ගන්න පුළුවන් කියලා මිත්‍යා දෘෂ්ටිකට වැටෙනවා. ඊට වගේ මිත්‍යා ප්‍රතිපදාවලත් වැටෙනවා. වැටලා මිත්‍යා මත ප්‍රකාශ කරන්නත් යනවා. ඒක අද මේ වෙනකොට බොහොම ප්‍රසිද්ධයි. ඉතින් ඒක පිළිබඳව තමයි මේ වාද විවාද වලට තුඩු වෙලා තියෙන්නේ. ඒ නිසා ආරම්භක ශේෂයේ මොන සීලෙ තිබ්බත් ඒක කරගෙන කරගෙන යනකොට එයාට සමාධියක් හිතේ හික්මීමක් ගන්න ඕනේ නම් ඒ සීලේ යම් මට්ටමකට දියුණු වෙන්නත් ඕනේ තියෙන තැනදලා ටික ටික ටික ටික දියුණු වෙන්න ඕනේ. ඒක තමයි ලෝකයට පේන්නේ. මේ නැහැදිච්ච gedara හැදිච්ච කා වගේ ඉස්සර නැහැදිච්ච හිටු මිනිස්සයා මේ භාවනා කරනකොට කරනකොට ගැටුම් අඩුව සමාජයත් එක්ක ගත කරනකොට ඒ ලෝකයට ලොකු සාන්තියකුත් තියෙනවා කියනවා. ওই මනුස්සයා ඉතර මෙහෙම හොතලන් ඊයා මැස්සලා යන්න බෑ හරියට කේන්ති යනවා. දැන් නම් මොකද්ද එකක් වෙලා දැන් නම් ටිකක් කීකරු ගතියක් පේනවා. එහෙම නැත්තම් ඇසුරු කරනකොට පහසුවක් දැනෙනවා කියලා සීලේම දිනුවක් වගේ වෙන්නේ හැබැයි සමාධියක් තියෙන්නේ. ඉතින් අන්න එතනදී යෝගාවචරය කොහොමද මේ සුතමේ ඥානය චින්තාමේ පැත්තට දාලා මගේ දැන් සීලේ වැඩෙනවා. ඒ වැඩිම අනුව සමාධි මුල් ලක්ෂණ ඒකට පූර්ව නිමිති කියලා කියනවා. පූර්වංග කියලා කියනවා. කොහොමද පහළ වෙන්නේ කොහොමද මට වැටහෙන්නේ කියන එක තමයි ඔක්කොටම නොඋනත් පුළුවන් කෙනාට ලබා ගන්න ලබන දේ තමයි මේ ධර්මය පිළිවෙලකට කොට ගහලා පෙන්නන්නේ. ඉතින් අපි ඊයේ ඉගෙන ගත්තා ඒ පරිපන්ත ධර්ම හයක් Tamangen ටික ටික ටික ටික අඩු වෙන බව පරිපන්ත කියලා කියන්නේ හරස් කපන ධර්ම. නැත්නම් නීවරණ කියලා කියන්න පුළුවන් ඔබට. නීවරණ ආවරණය කරන දන්න ආවරණීය ධර්ම කියලාත් කියනවා. ඒ ආවරණීය ධර්ම निराවරණේ වෙන්න පටන් ගන්නවා. වරින් වර. නිකන් හරියට අන්ධකාරයේ විදින මිනිස්සුෙකුට රාත්‍රී වැත්ත වේලාවක අකුණක් ගහපු ගමන් ආ මම යන්නේ උතුරට දකුණට මෙන්න මග ලකුණු කියලා පේන්න වගේ වරින් වර වරින් වර ආවරණීය ධර්ම දුර වෙන්න පටන් ගන්නවා. එතකොට දුර පේනවා. අන්ධකාරය යනකොට ලොකු බයක් ඇති වෙලා තියෙන්නේ. සර්පයෙක්ද දන්නෙත් නෑ, උතුර දකුණ දන්නෙත් නෑ, මොන යන්නේ හරි පැත්තට නැද්ද දන්නෙත් නෑ. ඉතින් ගමනක් නම් යනවා. හැබැයි තද්ද බල කුතුහලයක යන්නේ. එළිය අකුණු විදුලියක් වටනකොට තේරෙනවා ඇවිල්ලා තියෙනවා ඇත යන පැත්තවත් හරිද කියලා. ආන්නේ වගේ යම් යම් එලි අඩ් පේනවා ක්‍රම දෙකකට එකක් තමයි බාධක දුරු වීම හරහා ඒවට කියනවා පරිපන්ත ධර්ම කියලා. ඊට වෝදාන ධර්ම කියලා කියනවා ආලෝක පහළ වෙන්න පටන් ගන්නවා. ගමනට එලියක් හම්බෙන්න. අතේ ගෙනියන්න පුළුවන් සෙල් ෆෝන් එක තියෙනවා. ඒකේ ටෝච් එක ගහලා හරි බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඉටිපන්දමක් හරි හම්බ වෙනවා. නැත්නම් ටෝච් එකක් හරි හම්බ වෙනවා. නැත්නම් ඉර පායනවා. ওই මොනවා හරි දෙයකින් අර පරිපන්ත ධර්ම අයින් වෙන අතර වෝදාන ධර්ම මෙන්න මෙව්වා ওই පරිපන්ත ධර්ම වෝදාන ධර්ම වගේ දේවල් ਸਰවඥ දේශිත දේවල් වලින් පිටු කරලා අටුවාචාරින් වහන්සේ තමයි දක්වලා තියෙන්නේ. ඒ අටුවාචාරින් වහන්සේලා දක්වලා තියෙන දේවල් කෙලිම බුද්ධ වචනේ කියලා පටලවා ගන්නත් නරකයි. ඒ බුද්ධ වචනේ නෙවෙයි කියලා විසි කරන්නත් නරකයි. Tamanට තර්කෙට ණය විපස්සනාවට ආකාර පරිවිතක්කේට අනුපස්සනාවට මේක ගැලපෙනවා නම් මේක අදිෂ්ඨාන ශක්තිය සඳහා ධෛර්යය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අපි ඊගෙන ඊගෙන ගත්ත දේවල් පොඩ්ඩක් සම්පින්ඩණය කිරීමක් වශයෙන් මතක් කිරීමක් වශයෙන් ගත්තොත් අතීතානුධාවනං චිත්තං විකෝපානපතිතං සමාධිස්ස පරිපන්තෝ අනාගත පටිකංකනං චිත්තං විකම්පිතං සමාධිස්ස පරිපන්තෝ අපේ හිත අතීතයට ගියා නම් පශ්චාත්තාපේ තමයි බුදුහාමුදුරන්ට සිද්ධ වෙන්නේ ඥානොන්ටත් එච්චරයි පිරිමින්ටත් එච්චරයි පැවිද්දටත් එච්චරයි නොපැවිද්දටත් එච්චරයි ගිහියටත් එච්චරයි අතීතයට ගියා නම් පශ්චාත්තාප ඉතින් එතකොට යාට දැනගන්න පුළුවන් මගේ හිත සතිය නෑ අතීතේ. ඒකට පශ්චාත්තාප මෙන්න සමාධියට පරිපන්තයක් වෙන්න මේක සමාධියට බාධාවක්. ඒ නිසා Taman දැනගන්න ඕනේ හිත භාවනා නොකරන වෙලාවේ තියෙන්නෙම අතීත අනාගත දෙකේ. නිසා කිසිම දවසක හිතට ස්පාසුවක් නැහැ. අතීතෙට ගියොත් පශ්චාත්තාපය. අනාගත සැලසුම් කෙරුවොත් තිගැස්ම. කුතුහලයි. ඉතින් මේ දෙකේ තමයි හිත තැවි තැවි තියෙන්නේ. දානවට ගිනි අගුරක් අතින් අතට මාරු කරනවා වගේ ඒ අතර මේ අතර මාරු කරාට ඒක නිවෙන තැනක් නැහැ. ඒ වෙනුවට අපි සතිය හඳුල්ලා දෙනකොට එන්ට මේ සතියෙන් ඇතිවෙච්ච ඵලයක් විදිහට සමාධිය හඳුල්ලා දෙනකොට මතක් කරනවා යම් වෙලාවක හිත සතිමත් නම් යම් වෙලාවක හිත සමාධිය දිහාවට නතු භාවයක් පෙන්නනවා නම් අතීතයට වෙන වෙලාවේ අතීතී බව දැන ගන්නවා අනාගත වෙලා අනාගතය දැන ගන්නවා හැකි තරම් උත්සාහයක් කරනවා වර්තමානයේ පවත්තන්න. ඒක අර රතේ කාසියක් පෙරලන වෙලාව වගේ කෙලින් හිටින වෙලාව දකිනවා. එතකොට දන්නවා මේක කලාතුරකින් තමයි මේ සතේ කාසිය කෙලින් පෙරලෙන්නේ කොහෙට මෙහෙට පෙරලෙනවා වැටෙනවා පට්ටල ක්‍රමේ තමයි වැටිලා තියෙන එක. නමුත් Tamange ප්‍රයත්නය සතිය සමාධියට ආසන්නම කාරණා වශයෙන් වර්තමානයේ පැවැත්විය හැකි. මේක තේරුම් ගත්ත දවසේ තමයි යෝගාවචරයා මේ නමට ගැලපෙන්නේ යෝගාවචරය කියලා දැන් යාට හිතා ගන්න පුළුවන් දැන් නම් සීලේ පීච්ච ගතියක් තියෙන නැත්නම් මේ රෝදේ කැරකෙන්නේ මේ සතිය කාසිය කැරකන උදාහරණයක් ගත්තොත් මේ රෝදේ වර්තමානයේ කැරකෙන්න බෑ වැල්ලේ. ඒ කැරකෙන්න පුළුවන් වීදුරු තහඩුවක් උඩ මේ මේ වගේ පිඟන් ගඩොලක් උඩ සිමෙන්තියක් උඩ පුළුවන්. වැල්ලේ කැරකෙන්න බෑ. වැල්ලේ එරෙනවා වැටෙනවා. ඒ නිසා තේන පාදම හරිකය. නිසා සීලෙ කියන්නේ පාදක ධර්මය කියලා. මේ පාදක ධර්මයක් මේකෙන් ඔප්පු වෙනවා. මගේ හිත චිත්තක්ෂණ කීපයක් හරි తాවකාලිකව හරි එක දිගට වර්තමානයේ පවත්වන්න පුළුවන් නම් චිත්තක්ෂණ දිගින් දිගට එතකොට තේරෙනවා දැන් නම් මේ සීලයක යම් පදනමක් තියෙන බව තේරෙනවා සතියත් චිත්තක්ෂණ ගන්න පිළිහිලා තියෙන බව තේරෙනවා සමාධියට මුලපිරුවා සමාධි රටාවට මුලපිරුවා කියලා තියෙනවා අතීත අනාගතයට යන ගතිය අඩුවීම හෝ වර්තමානයේ හිටින බව දන්න ගතිය. මේ දෙකම ඉතාමත්ම වැදගත්. අපි මෙතෙක්කල් මනුස්ස හිතේ බලපු නැති පැත්තක් මේ බලන්න. භාවනා නොකරන කෙනාගේ හිත තියෙන්නේ අතීතය හෝ අනාගතය නැත්නම් පශ්චාත්තාපය හෝ තිගැස්මක. මැද හිත තියෙනවා. ඒක නා දන්නෙත් නැහැ. ඒක මධ්‍යම ප්‍රතිපදාව දන්නෙත් නැහැ. ඒක සතිය කියලා දන්නෙත් නැහැ. මේක සමාධියට මුල පුරන බව දන්නෙත් නැහැ. නිසා යා කියන්නේ ඒක මහ කම්මැලි දෙයක්. වර්තමානයේ හිත තිබ්බහම මහ කම්මැලි, නීරසයි, ඒකාකාරී, මහ මුස්පේන්තු. එහෙම නැත්තම් කාලකන්ණි ගතියක් පෙයි. භාවනාදී මේක බුදුජානන්සේ ලොකුම පින කියලා හඳුලා දෙනවා. දාන දෙනවටත් වඩා, සිල් රකින්නටත් වඩා මේ සමාධියට මූලිකම අත්‍යවශ්‍ය කාරණාව තමයි වර්තමාන ඉන්න ඕනේ. ඒ නිසා මෙතෙක් පාළුයි කිව්වට මෙතෙක් කම්මැලි කිව්වට දැන් විවේකජං පීති සුඛං කියලා විවේක ස්ථානයකට යන්න කියලා පුළුවන් තරම් බලන්න මේ හිත අතීත අනාගතයට ඇදලා තලලා පෙළලා පරිලාහයටපත් කරන්න එපා පහන් දැල්ලේ එහාට මට වැනෙන්න දෙන්න එපා චිමිනියක් දාලා හරි කෙලින් උඩටපත් වෙන්න අරින්න කියලා මේක සාර්ථක වෙනකොට යෝගාවචරය ඇතුළ මෙතෙක් කල මුළු සංසාරේ පුරාවට තිබුණු කාමච්ඡන්දේ වෙනුවට මේ ඒකාග්‍රතාවයේ කියන චිත්තක්ෂණය පොඩ පොඩ නැගිටින්න පටන් ගන්නවා. ඒ නිසා මෙතන සිද්ධ වෙන්නේ පන්තියේ මොනිටර් මාරු වෙනා වගේ වැඩක්. යම් පන්තියක මේ කාමච්ඡන්දේ කියන මොනිටර් වැඩ කරන වෙලාවේ අපි හිතමු පන්තික ළමයි 50 දෙනෙක් ඉන්නවා. ටීචර්පත් කරනවා මොනිටර් කෙනෙක්. එයා කාමච්ඡන්දේ නම් එයා හැම වෙලාවෙම විවිධ අරමුණු වලට පැනපැන පිටුවයිච්ච රිලෙවෙක් වගේ අරමුණෙන් අරමුණට පැනපැන ඉන්නවා. ඒකම අරමුණකවත් දෙතරක් ඉන්නේ නැහැ. ඒකේ ගන්නකොට මේ පා වෙනවා, තව එකක් ගන්නවා. ඒකට කියනවා කාමච්ඡන්දේ නැත්නම් කාමගුණ කියලා. දී ඒකේ නා තමයි බණ අහලා, සිල් රැකලා, සති පිහිටවලා තේරුම් අරගන්නවා මේ කාමච්ඡන්දේ නිසා හිත නිතරම අතීතනාගතිය වෙහින්නේ. ඒ කාමච්ඡන්දේ පිටු දැකලා අරණ්‍යගත වෙලා රුක්ඛ මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා හිත වර්තමානයේ පිහිටියාම මට කල හැක්කක් මේක තමයි සුත්තමෙන් මම ඉගෙන ගත්තේ මේක තමයි මං සීලෙ නිසා ලැබපු ලාභේ ඔන්න දැන් හිත වර්තමානයේ හිටියා කියනකොට එයාට අර පරිපන්ත ධර්මයේ අයින් වෙනවා අයින් වෙලා හිත එකග වෙන්න පටන් ගන්නවා ඉතින් මේ තරම් ගැඹුරක් භාවනා කරන යෝගාවචරයට මූලධර්ම වශයෙන් නොවැටුණාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක අවශ්‍ය නැහැ. මුළු ඔක්කොම මේ කටපාඩම් කරගෙන හිටියොත් එම් භාවනා කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ කියනකොට සතුටක් දැනෙනවා නම් බණ ඇහෙනකොට ආ එහෙමනම් වැඩේ yaadila තියෙනවා. ඒක නැත්තම් අවශ්‍ය කරන පින තියෙනවා. භව සම්පත්තිය තියෙනවා. ඒක නිසා අර අතීත අනාගත අරමුණු වල හිත දුවන්නෙම කාම ඡන්දේ නිසා. මේ තියෙන දේ හොඳ නෑ මේ වර්තමානයේ ඉඳගෙන ඉන්න එක මහා පාළුයි මහා කම්මැලි මහා නීරසයි මම අසවල් අසවල් සැලසුම් කරන්න ඕනේ නැත්නම් අසවල් අසවල් විඳපු සැප දැන් ගන්න ඕනේ කියලා අර වර්තමාන චිත්තක්ෂණේ කෙලසගෙන අතීත අනාගත හිතවිලි එනවා එන්නෙම කාමගුණ නිසා ඉතින් ඒක උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ කුඩා ලදරුවට එන්නේ නෑ කුඩා ලදරුවා 100ක් මෙන්නේ වර්තමානයේ නමුත් එයා දන්නේ නැති නිසා එයාට නිවන් ලැබෙන්නේ නෑ දැන් අපි ලදරුවෝ නෙවෙයි අපි දන්නවා හිත පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් අර කාම අරමුණට යනවා මේ සැලසුමට යනවා ඒ නිසා බණක් අහලා භාවනා කරලා ප්‍රතිපදාවේ වශයෙන් යම් වෙලාවක හිත පිහිටියා නම් එයා එතකොටම සමාදම් වෙනවා අනේ මෙච්චර මේ පැත්ත මේ පැත්ත දාපු හිත ගොඩ දාපු මාළු වගේ සැලිච්ච හිත දැන් ඔන්න එක අරමුණක නැත්නම් වර්තමානයේ හිටියා. එතකොට අර ලදරුවාට නැති සුවිශේෂත්වයක් අපිට තියෙනවා මේ මෙතෙක්කල් සංසාරේ විඳපු දුක් ටික නිසා අපි දන්න මේක ප්‍රතිපදාවක දියුණුවක් කියලා. අපි දන්නවා මේක කෙලෙස් අඩුවීමක් කියලා. ඒකත් අහම්බයක් නෙවෙයි කරපු දෙයක ප්‍රතිඵලයක්. එතකොට බුදුහාමරණ ගෞරවය යනවා ධර්මේ ක්‍රියාත්මකයි. ඒ නිසා අතීතනාගත පණින්නේ. ඒ වගේම අබිනතං චිත්තං ආපනතං චිත්තං කියලා දෙකක් තියෙනවා. එනේන අරමුණට කැමති වෙනවා. නැත්නම් අරමුණට ද්වේෂ කරනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් ආනපානි කර කර ඉනකොට සද්දයක් ඇහිච්ච ගමන් සද්දෙට ද්වේෂ කරනවා. ආලෝකයක් ආවොත් ආලෝකයට ප්‍රේම කරනවා. එතකොට අර සද්දේට ද්වේෂ කරන නිසාමත් හිත දෝථානුසයට වැටිලා සතිය කඩලා දානවා. භාවනා කරන්නට පෙච්ච ආලෝකයක් බුදු පිළිමයක් දැකපු ගමන් ඒකට අභිනත වෙච්ච ගම අරමුණ හොඳ එකක් වෙන්න පුළුවන්. නමුත් අර රාගානුසයක් නිසා වර්තමාන හිත පවත්න්න බෑ. ඒ නිසා අභිනතං චිත්තං රාගානුපත්තං සමාධිස්ත පරිපන්තෝ. මොන්න දේ දැක්කත් භාවනාවේදී භාවනාවේදීම වෙන්න ඕනේ නෑ මේක. ඕන වෙලාවක ගතයි. නමුත් අපි මේ වෙලාවේ භාවනා කරන පිරිසක් වශයෙන් භාවනා කරද්දී හිතට පේන දේ ඇහැට පේන දේ ගත්තාම ඒ මනාප රූප නිසා ඇති වෙන දේට අපි අභිනතිය කියලා කියනවා නැත්නම් කෑදරකම කියලා කියනවා වෙන්නෙම යටි හිතෙන්ම රාගානුසය ඇවිල්ලා ඒ වෙනකොට සීලෙට හිටින්නත් බෑ සතියට හිටින්නත් බෑ සමාධියට හිටින්නත් බෑ උඩත් කටු විමත් කටු තමයි එතකොට පරිපන්ත ධර්මයක් කටුකෝලක් වෙනවා හිත නමුත් මේ යෝගාවචරයා තමයි හිතන්නේ යෝගාවචර කියලා මේ වෙනකොට යෝගාවචර කමක් නැහැ. මේ මතුවෙච්ච දෙයට නතු වෙලා අර කලින් ආපු කන වෙනකොට පස්සේ ආපු අඟ ලොකු කරගෙන අඟ පෙන්වන්න හදනවා. පුරාජේරුකම් කතා කරන්න හදනවා. මේක බරපතල වැරද්දක් නෙමෙයි. නමුත් සියුම් නමුත් චිත්තක්ෂණ මාත්‍ර වශයෙන් වෙන වැරද්දක්. ඒ නිසා අබිනත හිත එනකොටම තමයි දැනගන්න ඕනේ අබිනිතේ ඉන්නේ අරමුණක දවටලා. ඒ දවට ලයින අරමුණත් එක්කම මට දැන් තියෙන අභිනතියද අපනතියද කියලා තේරුම් ගන්නවා කියන එක නම් ඊ타ත්ම අමාරු. මොකද ඒ තරම් අපි භාවනා කරන විතර අනේ ආලෝකය පහළ වෙනවා. අනේ නැති වෙච්ච අම්මා පෙනේවා. අනේ බුදුහාමුදුරුවෝ පෙනේවා කියලා යන්නේ. ඉතින් එයා හිතනවා මේ අභිනතිය රාගානුසය හිතන්නේ මේ භාවනාව හරි ගිහිල්ලා එහෙම නැත්තම් මේ මට දෙයියු දුන්නා වගේ ඉතින් කනවත් ටොං ගාන දන්නේ නැහැ. මේක කොයි වෙලාවක හරි එනකොටම දැනගන්න පුළුවන් තියෙනවා මොයි කොයි එක ආවත් වෙන්නේ සතිය කඩන එකයි අහිංසකම නැති වෙන එකයි සරල භාවේ නැති වෙන එකයි ඍජු භාවේ නැති වෙන එකයි ඒ අභිනත හිත දැනගන්න ඕනේ අපනත හිත දැනගන්න ඕනේ අනේ නොදකින් කියලා හිතනවා සද්දයක් ඇහෙනකොටම අනේ නොදකින් කියලා හිතනවා වේදනාවක් එනකොටම අනේ නොදකින් කියලා හිතනවා හිතවිල්ලක් එනකොටම එතකොටම හිත ලෙඩ වෙනවා ඒ ඒ ද්වේෂයට බුදුරජාණන් ශ්‍රී සඳහන් කළා තියෙන්නේ ද්වේෂ ඇතිවෙච්ච හිත රෝගී හිතක් කියලා. ව්‍යාබාධ ව්‍යාපාද කියන වචන දෙකේ සමීපව සමදහන් වෙනවා පාලියේ. ව්‍යාපාදේ කියලා කියන්නේ ද්වේෂයට, ව්‍යාබාධේ කියලා කියන්නේ ආබාධිත කියන අදහසෙන්. ඒ නිසා සියලු රෝග වලට හේතුව ව්‍යාපාදේ. ඒ නිසා කියනවා ආයුර්වේදයේ අපේ කායික මානසික සියලු රෝග වලට හේතුව අස්ථාන කෝපය කියලා. ස්ථාන කෝප නමයක් අපේ පොතේ සඳහන් කරලා තිනවා දසවෙනි අස්ථාන කෝප නිසා තමයි පිළිඩ වෙන්නේ. එතකොට ලේ ධාතුව අපේ සිදු වෙනවා. මූණ කළු වෙනවා. කය ලෙඩ වෙනවා. වචනේ අපි තමයි විස බීජයි. එහෙම නැත්නම් මේ කවුරු අඩු හෝනියම් කරලා එහෙම නැත්නම් පර අකුසල කර්ම අනම්මනම් ගොඩක් අපි පැටලනවා. පැටලුවාට මට ඊට මානසික විද්‍යාව දැනගෙන තියෙනවා මේ වෙනකොටත් සියලු මානසික රෝග වලට හේතුව ද්වේෂය කියලා. ඒ නිසා ඉස්සලා කිව්වේ කායික රෝග වලින් පීනස් රෝගේ පීනස් සමාරුව ඒ වගේම හැමේ රෝග කායික මානසික ප්‍රශ්නයක් ෆිසියෝ සයිකොලොජිකල් ප්‍රශ්නයක් මනස බලපානවා. දැන් කියලා සියලුම රෝග වලට මනස බලපානවා කියන. මනස අපිරිසිදු වුණා නම් ලෙඩ වෙනවා. ඒක නිසා අපි අභ්‍යාපජ්ජ පරමතාය කියලා ඔය ගිලම්පස වළඳනකොට පටිසංකායෝනසෝ ගිලානපච්ච වේසජ්ජ පරික්කාරම් පරිසේවාමි යාව දේව නෑ අභ්‍යාපජ්ජ පරමතාය මත්තට ලෙඩ නොවීම පිණිසත් දැනට තියෙන ආබාධ නැති කිරීම පිණිසත් අපි විලම්පස ටිකක් ගන්නවා. විලම්පස ගන්නකොට කියනවා ව්‍යාබාධ ව්‍යාපාද කියන වචන දෙක ළඟ ළඟ යනවා. ද්වේෂයක් හිතට ආවනම් ඒකම අවශ්‍ය කෙටි කරනවා. ඒකෙම පිච්චෙනවා. ඒකෙම මුණ පුලුටු වෙනවා. ඉතින් ඒ නිසා අපි කවුරු කෙරුවත් මගේ හිතයි නරක වෙන්නේ මගේ අවශ්‍ය නැති වෙන්නේ මගේ මුණ පුලුටු. ඒ නිසා වුන්දලා ඕන දෙයක් කරගත්තා වයි තමන් පුළුවන් තරම් පරිස්සම් කරගන්න ඕනේ හිත අඩු ගානේ ඉන්න ඉරියව්වේ එහෙම නැත්නම් සතියේ කවුරු මොන જાති කෙරුවත් බීරියලියට වේනා ගායනා කරා වගේ උඹ ඕනේ ද්වේෂයක් දෙන්න බලපන් දැන් කෝවිදයට මාව කුප්පන්න බලපන් මගේ ක්‍රමේ තියෙන්නේ දන්න දාහන් ගැටයක් දාලා කුප්ප ගන්න එපා කුප්ප ගත්තොත් උන්ද දිනු මම මම මම මද්දායුෂ්ක වෙනවා මම දුර්වර්ණ වෙනවා. හිටනක් කරගන්න නැතුව ඉන්න එක තමයි බුදුජාණන් වහන්සේ අපිට ශාක්‍ය පුත්‍රයන් වශයෙන් ශාක්‍ය දීතාවන් වශයෙන් කියලා තියෙන්නේ කවුරු කොකා ගැස්සුවත් හිටනක් කරගත්තොත් තමයි වැටෙනවා. ඒ නිසා අපනත හිත ද්වේෂය එන එක කාලයක් පුරුදු කරපු දෙයක්. භාවනා කරනකොට කහිනකොට සද්දයක් එනකොට නැද්දකින් කියලා හිතෙනවා. එහෙම නැත්නම් වේදනාවක් එනවා. නැත්නම් හිතවිල්ලක් එනකොට. එතනින් පස්සෙ තමයි කෙලස් පටන් ගන්න. ඒක එනකන් ඒක ඇති කෙලෙසක් නෑ. සද්ද තියෙන කොයි වෙලාවෙද දැන් මේ කැස්ස ගෙදරවල ඉඳද්දි කම්මල ඉන බල්ලට එන ගැහුවා වගේ ගාණක්ම නෑනේ. භාවනා කරන විතරනේ කැස්ස ප්‍රශ්නයක් වෙන්නේ. ගෙදර ඉනකොට ගාණක් නෑ. දොර හයියෙන් වැහුවට ප්‍රශ්නයක් නෑ. හයියෙන් කතා කරලා ප්‍රශ්නයක් නෑ. රේඩියෝ එක දැම්මට ප්‍රශ්නයක් නෑ. දැම්මේ නැත්තම් පාඩුයි. මේදි රේඩියෝ එකක් දැම්මොත් අම්මාම නැතුව වයින්. ද්වේෂය හටගත්ත දැන ඉඳලා ප්‍රශ්න මතුවෙන. ඒ නිසා අභිනත අපනත හිද්දක කියන එක පැවිදි වූ බවිදීවක මේ බලපාන්නේ ඥාන පරිමක මේ බලපාන්නේ ඒක නොසලකා අපි හිතනවා නම් මේ සියල්ලන් අංග සම්පූර්ණ වෙච්ච වාතාවරණයක් අපිට ලැබෙයි කියලා ඒක නිකන් මේ රජ කෙනෙකුට හම්බ වෙන පෙරහැරක් නැත්නම් මුරායුධ සේසත් කුඩ සහිත පෙරහැරක් මේ අපි වගේ සිරිබිරිස් කෙනෙකුටත් හම්බෙයි කියලා අපි හිතනවා අපිට හම්බෙන්න එච්චර පින්නේ නැහැ අපි නිකන් අපිට කුමරු කුමරි වාසනාව නැහැ. ඒ කෙනාට හම්බ වෙයි. අපි හිතනවා අපිටත් ලැබෙයි කියලා. ලබන්න පුළුවන් පින් කෙරුවොත් ඒ නිසා භාවනා කරනකොට මතුවෙන හැම අරමුණක්ම ඇහැට වැටිච්ච ගුණක් වගේ එක්කෝ අබිනත අපනත හිත ඇති වෙනවා. අන්නේ අබිනත අපනත දෙක දෙක තේරුම් අරගෙන මැද මූල කර්මස්ථානයේ ඉති විතරයි ওই දෙක නැති තැන තියෙන්නේ. ආනපන කියන්නේ උදාසීන අරමුණක්. ඉදිකර ඉන්නවා කියන්නේ උදාසීන අරමුණක්. වම දකුණ තියනවා කියන උදාසීන අරමුණ. ඒකේ ඉන්න තාකල් මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ. නිසා මේක හරි කම්මැලි වතෝල හොද්දක් වගේ. කිසි රසක් නැහැ. ඉතින් අපි හිතන උම්මලකන කැලක් දැම්මත් හොඳයි. ලුණු ටිකක් දැම්මත් හොඳයි. ලුණු කැල්ලක් කපලා දාගත්තොත් හොඳයි කියලා අර ඉඳගෙන ඉන්න ඉරියව්ව මදි අපට. ඒ වෙනුවට අත දාපු ගමන් වෙන්නේ මනාපමනාප දෙකට අහු වෙනවා. නිසා යෝගාවචරය බොහෝම අමාරුවෙන් යාප්පු වෙලා අර වර්තමාන හිත පැවැත්වුවොත් නැත්නම් වර්තමාන ආරමුණ මූල කර්මස්ථානය කියලා අපි ගන්න හැම එකම බුදුහාමුදුරනේ අපිට තෝරලා දීලා තියෙන්නේ. ඒකේ නෑ අබිනතිය අපනතිය. ආනපානෙ දැක්කයි කියලා ආඩම්බර වෙන්න දෙයක්වත් නෑ නෝ දැක්කයි කියලා කනකාට වෙන්න දෙයක්වත් නෑ. නමුත් ඒ වෙනුවට හිත යන තැන් බලන්න සද්දවලට දුවනවා, වේදනාවට දුවනවා. ඒ හැමදේම කෙලෙස්. එනිසාර පාරේ මැද පාර දීදී අපි වටපිට බලන්න ගියොත් කම්බිය විදින මිනිස්සයා වගේ අර ඉහළ පල්ලේ වැටෙනවා. අන්නේ අබිනත අපනත දෙක දැකලා නොවි මඳ අරමුණේ මූල කර්මස්ථානේ පවත්තන එක අබිනත අපනත දෙක පරිපන්ත ධර්ම දෙකක් වශයෙන්ුත් මූල කර්මස්ථානේ හිත පවතින හැම වෙලාවකම අරසාවක් තියෙනවා. පින් කරේ නැති වෙන්නේ ඉඳ තියෙන හැබැයි පව් කෙරෙන්නේ ඒක 100%ක්ම විශ්වාසයි. භාවනා කරනකොට පිං කරනවා කියලා අපි සාමාන්‍යයෙන් කියනවා මේ බබාලා නවත්තන්න වගේ. ඒක අධික ලොකම කුසලයේ කියලා කියනවා. හැබැයි වෙන්නේ පවුන කිරීමෙන් වළකිනවා. අරමුණු මනාපමනාප දෙකටවත් එනවා. එනකොට දැනගන්න නෑ නෑ මේකෙන් මම කරන්නේ පරණ කර්ම ගෙවිනවා මදිවට අලුතෙන් කර්ම රැස් කර ගන්නවා. ආපු දේත් එක ගැටෙන්න යන්න එපා. ආපු දේත් එක බැඳෙන්න යන්න නැතුව බැරි නම් මූල කර්මත්තානේ සරණ හොයන්න. මූල කර්මත්තානේ ගිහිල්ලා ඉබ්බ කට්ට ඇතුළට ගිහිල්ලා හිවලට අහුවෙන්නේ නැතුව අඬු අකුල ගන්නෙ කොහොමද? අඬු පුප්පන්න කිව්වොත් හිවල කනවනේ. ඒ වගේ තමයි පුළුවන් තරම් බලනවා. ලදලද වෙලා එක්ක ඉරියව්වේ එක්ක අරමුණේ හිත පැවැත්වීමෙන් අභිනත අපනත දෙක නතර කරන්න. ඒ වගේම තියෙනවා අධික වීරිය කරන්න ගියොත් හිත ඇවිස්සලා අලු ගොඩකට ගල් ගැහුවා වගේ මොනවා වෙනවද බෑ. අවශ්‍ය වීරිය නැති වුණොත් කුසීත වෙලා නින්දට වැටෙනවා. ඒක නිසා උද්දච්චයට වැටෙන්න දෙන්නෙත් නැතුව හිත ලීන භාවයට වැටෙන්න දෙන්නෙත් නැතුව අතිපග්ගහිතං අතිලීනං දෙකට වැටෙන්න නැතුව මේ සමමිතිකව සමබරව පවත්නවා කියන එක ගාක්ම මාරි පුත්තජනන මොකද ඒක එක්කෝ අධික ක්‍රියාකාරකම් කරන්න කියලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙලා තටමලා අතපය කඩා ගන්න. එහෙම නැත්නම් ඔය නිකන් එනකොටම භාවනා හරියයි කියලා කුසීතකමට ඉඳලා මෙනෙහි කරන්නෙත් නැතුව නින්දට වැටෙනවා. ඔන්න ඔය දෙක අතරමැද සමමාවත හොයා ගන්නවා කියන එක ඒක මේ යෝගාවචර විසින් සකස් කරගත යුත්තක්. මොකද යෝගාවචරය තුනා මේ සුපර් මාකට් එකට ගිහලා මේ බේතක් වශයෙන් ගන්න පුළුවන් වෙයි. නැත්නම් ගුරුවරයා අපිට මේක රහසක් කියලා දෙයි. කොහොමද මේ දෙක අතරමැද ක්‍රියාශක්තියක් තියෙනවා හැබැයි අධික ක්‍රියාශක්තියකුත් නැහැ නිදිමතකුත් නැහැ අවදී පවත්තගෙන යන්නේ කියන එක මේ ලකුණු තුනම අතීතනාගත දුවන්නේත් නැහැ අභිනතියක් අපනතියක් පහල කරන්නේත් නැහැ අතිපග්ගහිතං චිත්තං අතිලීනං චිත්තං කියන විදිහට ඕනට දෙ ශීතල කරන්නේත් නැහැ උණුසුම් කරන්නේත් නැහැ කියන එක මේ සතියේ යම් යම් ලක්ෂණ ටික. ඒ නිසා සතිය විස්තර කළ දෙනකොට ඒ පරිපන්ත ධර්ම වලට යන්න දෙන්නේ නැතුව හරියට කිකිලි පියාකුත් සයනකොට පැටවු ටික තටු අසි ගන්න ගන්නවා වගේ ඔක්කොම සතිය විසින් අපිව අරසා කරලා දෙනවා. හැබැයි හරි නීරසයි. අතීතයට අනාගතයට කියනවාම නීරසයි. මනාපමනාප දෙක නැත්තම් නීරසයි. සමසේ වීර්යය යෙදෙනකොට අති වැඩි වීර්යයක් නැතුව අඩු වෙනකොට ඒකත් හරි නීරසයි. ඒ නිසා මේ රසකාමීන්ට සතිය අදාළ නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ කියනවා මේ කාමභෝගීන් අරණ්‍යයට කැමති නැහැ කියලා. අරණේට කැමති වෙන්නේ නිකා මේ කාමයේ තොර වෙලා මේ මුර්ග සංවාසයේ වඩුසා වහිනකොට ගල් වෙනක් ඇතුළටලා රිංගගෙන ඉඳලා හරි වර්ෂ රතෙ මෙන්න ඇතුළට ඉන්න කියලා කියනන්නේ ලෝකාන්ත මුර්ග සම්වැත්තට අන්නේ වගේ මේ අරණ්‍යයකට රිංගගෙන ඉන්න කියලා කියන්නේ මේ අනික් තැන්වල මේ වැස්තර තිබුණුත් මුර්ගසං මුර්ගසං කියලා කියන්නේ මෘග සංඥාව ඇති වෙනවා දකින දකින එකන සරපයක් වගේ තමයි පේන්නේ නයික් පොළඟෙක් වගේ පේන්නේ. අල්ලන අල්ලන ආයුධය හෙල්ලක් පලියක් වගේ පේන්නේ. ඉතින් සර්පෙක් දැක්වම හෙල්ල ගත්ත ගැහුවා. ඒ සංඥාව මාරු වෙනවා මුර්ග සම්බැත්තට. මුර්ග සංඥා කියලා කියන්නේ. ඒ වාගේ තමයි මේ ලෝකයේ තියෙන මේ පරිපන්ත ධර්මත් එක්ක හැසිරෙනකොට මෙහෙමවත් ලෝකෙ කෙලින් තියෙනවා ඇති කියලා හිතනවා. නමුත් බුදු දහම අපට කියනවා ගොඩ එන්න නම් අරණ්‍ය සංඥාව ගන්න අරණ්‍යයට යන්න, රුක්ක මූලට යන්න, ශූන්‍යාකාරට යන්න ගිහිලා පරිස්සම් වෙලා ඒත් නතර වෙන්නේ නැතුව හිතේ තියෙන මේ පරිපන්ත ධර්ම තේරුම් කරගන්න එක manussත්වයට එක්ක ලැබෙන දෙයක්. නමුත් අතිමානුෂිකත්වයට යන්න ඕනේ නම් ධාන ධාන සමාපatti මාර්ගඵල නිවන් ලබන්න ඕනේ නම් ඒ පරිපන්ත ධර්ම තේරුම් අරගෙන ඒවා දෙන අයත් එක්ක වෛර කරන්න යන්න එපා. මම පරිස්සම් කියන මූල ධර්මේ තියාගන්න ඕනේ. දරුවන්ට කියලා දෙන්න ඕනේ. කෙලෙසෙන එක නැතර කරන්න කාටවත් බෑ වෙයි කෙලෙසෙන්නේ නැතුව බේරෙන එක. හරියට පොකුරු ඇස්සක් බුද්ධජානනාථේ මවලා තිනවා. ඉස්ලාම් වතාවට කිඹුල්ලත්තරේට වැඩපු දවසේ ශාක්‍යයන්ගේ මන බිඳින්න කැමැති නම් තෙමෙන්න පුළුවන් කැමැති නම් නොතෙමෙන්න පුළුවන්. ඒක තමයි 이르දිය. රට්ටු කැමැති නම් ඇසර ගිල මව තෙමේවා කියනොත් තෙමෙනවා. එහෙම නැන්නේ නොතෙමී ඉන්න පුළුවන්. අන්න වගේ මේ පරිපන්ත ධර්ම නිතරම අපි කරා එනකොට අපේ සතිය අරසාව නැත්තම් ඉබ්බ යන යන දන කට්ට ගෙනියන්න වගේ ඉන්න ඉන්න ඒරියාවේ සතිය දන්නේ නැත්තම් හදිසියක් වුණොත් කට්ට ඇතුළට අඬු ඇද ගන්න දන්නේ නැත්තම් ඉතින් ඊවල කනවා. ඒ වාගේ තමයි මේ පෘථග්ජන ජීවිතේ. ඒ නිසා කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදහම්බික්කු මනෝවිතක්කේ. මහණෙනි මේ ඉබ්බෙක් තමන්ගේම කට්ටේ අඳු ටික සංගවා ගන්නාසේ මේ මනස ඇති කරන මේ මනාපමනාප අතීත අනාගත අධික වීර්ය සහ අඩු වීර්ය කියන මේ දේවල් වලින් පරිස්සම් වෙලා මැදමාවතට ගන්න කියන. හරිම අමාරු. මොකද අපි කරලා තියෙන පව් ගාන වැඩි. අනුන් අවුස්සලා තියෙන වැඩි. කුප්පල තියෙන වැඩි. එක එකනා එක එකනා එක එක දේවල් වලට මත් කරවන්න උත්සාහ කළා තියෙන වැඩි. අර කරපම් මේ කරපම් කියලා අනු යොමු කරවලා තියෙන වැඩි. ඒ වගේම අනු අපිව යොමු කරලා තියෙනත් ඇදී බුදුහාමුදුර ඇවිත්චාම අනිත් හැම කෙනාම යොමු කරන්නේ අපායට තමයි. ඒකයි මේ සාරිපුත්‍ර සාංශාර බුදුහාමරගෙන් ණයට ධර්ම ටිකක් කරගෙන කියන්නේ අනේ දෙයියන්ගේ නාමෙට මොකෙක්වත් මොකටවත් යොමු කරන්නත් එපා. උඹ උඹ පරිච්ඡංගයන් බලපං අපිට අම්මලා තාත්තලා වුණා දීලා තියෙන්නේ හොඳ මේක නෙවෙයි. ආගමෙන් දීලා තියෙත් හොඳ මේක නෙවෙයි. පටන් ගත්තේ නම් බුදුහාමුදුරගෙන් තමයි. ඒක නිසා පුළු පුළුවන් වෙච්ච වෙලාවක මේ සමාධි ශික්ෂාව දාලා මේ අඬු පරිස්සම් කරගනින් අඬු පුප්පන්න යන්න එපා. කාට හරි බණ කියන්න ඉස්සලා කාට හරි උපදෙස් දෙන්න ඉස්සලා කවුරු හරි හදන්න ඉස්සලා ඒ තමන් පොඩ්ඩක් මේක බලන්න කරලා කෙරුවොත් හිතෙනවා මේ තව කෙනෙක්ගේ ජීවිතයකට අත තියනවා කියන්නේ මහා භයානක දෙයක්. Taman දන්නේ නැතුව තමන් දන්නවනම් බුදුජානනාංශයේ අත තියන්නේ රාහුල කුමාරට අත තිබ්බා වගේ තමයි. කියලා සාරිපුත්‍ර කියනවා පැවිදි කරලා පොඩ්ඩක් ඔන්නක් කියලා දෙන්නයි කියලා. දරු ආවේ නම් දෑවැද්ද ඊළඟට තමයි බූදලි ඊළඟට තමයි. නමුත් දෙන්නේ මොකද්ද? පැවිද්ද තමයි. අද පැවිදි වෙන්න ඉන්න ළමයින්ට බාධා කරන්නේ දෙමව්පියෝ දෙන්නම තමයි. ඒක මේ පැත්තේ ඉඳලා බලනකොට අපිට තියෙනවා ළමයින්ට ඕනකම තියෙන හොඳටම. මොකද දෙමාපියෝ කැමති නැහැ. දෙමාපියෝ අඬෝනේ මං වැටිච්ච වලේම ඒ නරා වලේම දරුවෝ වැටෙනවා දකින්න පුදුම ආසාවක් තියෙනකොට දරුවෝ සෙනෙහස කියලා කියන්නේ. අනේ අම්මේ. කවදාකවත් ඌ කඩාගෙන ගියොත් එහෙම කියන්නේ ඒක ගාලා කඩාගෙන ගිය හරකෙක් වගේ. හිරගෙදර කඩාගෙන ගිය හිර මේ මේ පැනගත්තේ කෙනෙක් වාගේ තමයි. හරිම අමාරු. ඒ සම්බන්ධය හරහා තමන් අන්ධ પરම්පරාව යන ගමන් අනික් අයත් අන්ධ પરම්පරාව යන තමයි තියෙන්නේ. ඒකයි මේ සාරිපුත්තු සාංශය මේ අපේ කොන් කරලා කැලියට ආවට පස්සේ රට කනට කරලා කියන්නේ මේ සමාජ ලක්ෂණ දැනගෙන ඔක්කොමලා කියන දේ අහන්න එපා. මෙන්න මේක පුළුවන් බලපන්. බලලා හිතන්නේ යම් වෙලාවක අපිට හරි ගියයි කියලා. චිත්තක්ෂණයකට සතිය පිහිටියා. තව චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් කරන යනකොට මේකේ පොඩි ඒකට කියන්නේ සමාධිය නැත්නම් සමතය කියන එක. හිත ටිකක් සමතයකටපත් උනායි කිය. වාද විවාද මොකුත් නැහැ. ඕව ඇත්ත බුදුහාමුදුරු කියන එක ඇත්තයි. සාරිපුත්‍ර සාන්ති කියන එක ඇත්තයි කියලා අපේ හිත සමතයකටපත් වුණා නම් ඒ සමතයටපත් වෙන්න මේ පරිපන්ත ධර්ම හය අයින් වෙන්න ඕන. එහෙම නැතුව කවදාකවත් අපි බුදුහාමුදුරන්ට හදවතින්ම සද්ධාාවක් ගෞරවයක් එන්න බාවයට තියෙනවා ලාවට තියෙනවා බාගෙට තියෙනවා. යෝග මේ සාරිපුත්‍ර සාංශේ මේ ගන්න ප්‍රයත්නය අපිට තේරෙන්නේ නැහැ. ඕකේ මොනව හම්බෙයි කියද ලාභ සත්කාර සම්මාන සිලෝක මොකක්වත් නැහැනේ. ආන්න පරිපන්ත ධර්ම අහුවෙච්චාම අයින් වෙච්චාම බුද්ධම ගැඹුරක් තේරෙනවා. අනේ මේ අවුරුදු 2600ක් බඩතුලේ සංගවාගෙන ඇවිල්ලා මේ ධර්මය එළි වෙන්නේ මොන්න තරම් පිනකටද කියලා යාට තේරෙන්න පටන් ගන්නවා පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය කියලා අටුවාචාන් වහන්සේ සඳහන් කරනවා මේ පරිපන්ත ධර්ම ගැන බාධා කරන ධර්ම ටික අයින් වෙච්චාම ගැඹුරක් පේන්න පටන් ගන්නවා. අපි මෙතෙක්කල් මොන දෘෂ්ටිවලද වැඩ කරේ මොන සංකප්පවලද වැඩ කරේ මොනවද අනුන්ට දීපු උපදේශ අපිට අපේ කල්යාණ මිත්‍රෝ කියලා මොනවද දීලා තියෙන උපදේශ නමුත් මේ පාර කොච්චර සියුම්ද කවුද දැනගෙන කරලා තියෙන්නේ කියලා අර පරිපන්ත ධර්ම ටික අයින් කරන එක තමයි සබ්බපාවසකරණම් කියලා මේ සීල සමාධි ශික්ෂාවේදී දැන් අපි පිංකම් කරනවායි කියලා. එහෙම නැත්නම් වෙන කටයුතු කරනවා කියලා ගියාම අපි බලන්න අතීත අනාගතයට කොච්චර හිත ඇදලා දානවද කියලා. අපි කොච්චර බලන්න හිත මනාපමන ආප දෙකට ඇදලා දානවද කියලා. බලන්න හිත කොච්චරක් ඕනකට වැඩි අපි කලබල හලහප්පල දානවද එතන අපි නින්දරපත් කරන තරමට වෙහෙස කරනවද කියලා බැලුවොත් ඒ පිංකම් නැතුව ඕක කරන්න බෑ ඒක කරලා තේරුම් ගන්න ඕනේ ඊට වැඩිය මේ පරියංකයට කියලා යමක් නොකර ඉන්නකොට මොන තරම් කුසලය සිද්ධ වෙනවා රූපත් නැහැ ඇහත් නැහැ සද්දත් නැහැ කනත් නැහැ නාසයත් නැහැ ගඳ සුවඳත් නැහැ දිවත් නැහැ රසත් නැහැ කය නැටවිල්ලක් වට්ටක නැටු උඩට නැටුම් ඇත්තෙත් නැහැ කයත් තැම්පත්. එතකොට ඒ තැම්පත් වුණාම පේනවා. අපි මෙතෙක්කල් සැප කියලා මේ ඇහැ, කන, නාසය, දිව පිනවන්න මේ ආණ්ඩුව දෙන පච. එහෙම නැත්නම් මේ අපිට ආර්ථික විශේෂඥ ඇඳලා දෙන විශේෂ සමීකරණ. එතන මේ සමීය සමාජ විද්‍යාඥයෝ අපිට පෙන්වන මේ දුප්පතුන් නැති ලෝකේ කරන්න පුළුවන් දෙයක් නම් බුදුහාමුදුර අඩුවන්නේ. සාරිපුත්තු සාංශ හොරෙන් කියාවිනේ සාරිපුත්තු මෙහෙම තැනක් තියෙනවා. අන්න එතන කිව්ව නිවන් ලැබෙනවා කියලා. නෑ. කොහෙවත්වත් නෑ. නාන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බදාන විවරම් පවිස විච්ඡතිසෝ జగතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්මා බුදුන්සේ කියනවා න අන්තලික්කේන අහස උඩට ගියත් අන්තරීක්ෂයට ගියත් නපබ්බ නාන්තලික්කේන සමුද්ද මජ්ජේ මොහොත මැදට ගියත් නපබ්බදානං ගල්ලෙනකට ගියත් තමගේ කර්මෙන් වරකින්න බෑ එහෙම තැනක් මේ මුළු జగත් ප්‍රදේශය තුල මහා මනුස් මේ ලෝකෙ තුල කොහොක්වත් නැහැ කියලා බුදුහාමර කියනවා. ඉතින් අපි හිතනවා මේ සල්ලි තියෙනකොට මේක කර්ම වලක්ක ගන්න පුළුවන් වෙයි. නිලයක් ලැබිච්චාම කර්ම වලක්ක ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ලොක්කෙක් ඇසුරු කිරීමෙන් එහෙම නැත්නම් ජපමන්ත්‍ර කිරීමෙන් ප්‍රාර්ථනා කිරීමෙන් කරන්න බෑ. ඒක එනවා. නමුත් ඒ ඔක්කොම තියෙද්දී ලෙඩ රෝග බාහිර කරදර තියේදී මේ සති මාත්‍රාව වඩනකොට ඉබ්බා කට්ට ඇතුලට ආවා වගේ Tamante එකේ වැටෙන්නේ නැත්තම් මේ සමාධි ලක්ෂණයක් මේ මතුවලා තියෙන්නේ මේ මේ සතිය පිහිටුපු නිසා වෙලා තියෙන්නේ මේක නොවෙන හැම චිත්තක්ෂණයකම පැලහෙනවා තැවෙනවා දැවෙනවා මේකත් ටිකක් කටුක තමයි නමුත් කර්ම රැස් වෙන්නේ පරණ කර්ම ගෙවෙනවා අන්නේ මට්ටමකට හිත පරිපන්ත ධර්ම නැතුව හිත Tamanටම තේරෙන මට්ටමට එනකොට කියන උපචාර සමාධිය කියලා. ඒ කියන්නේ ධානා සමාධියකට යන්න ධානා සමාධියක් ගියක් නම් ගේ මිදුලට ආවා වගේ. අතීතනාගත හිත දුවන්නේ චුක වේලාවකට මනාපමනාප නැහැ. තද බල කලබලයකුත් නැහැ. තද බල නිින්දත් නැහැ. මධ්‍යස්ත වෙනවා. එතකොට පරිපන්ත ධර්ම හයක් නැතිවීම නිසා තේරෙනවා සාන්තිකර தত্ত্বයක්. ඒ සාන්තිකර தত্ত্ব වලට කියනවා මේ පරිමන්ත ධර්ම හය අඩුවීම. එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා වීර්යයි සමාධියයි දෙක එලහරකයි මීහරකයි වගේ එකෙක් ගොඩට රදිනවා එකෙක් මන්ට අදිනව නෑ දෙන්නම සම වෙන්න පටන් ගන්නවා වීර්යය වැඩි වුණා නම් හිත ඇවිස්සෙනවා සමාධිය වැඩි වුණා නම් හිත නින්දට වැටෙනවා දැන් ඇවිස්සෙන්නෙත් නෑ නින්දට වැටෙන්නෙත් නෑ දෙන්න සම වේ දෙන්න පටන් ගන්නවා තමන් හොඳට දන්නවා නිින්ද ගිහිලා නැහැ අවදිය තියෙනවා. ඒ වගේම තමන් දන්නවා මේ අවදිය තිබුණාට හැම අරමුණෙම දුවන්නේ යන්නේ ඒ කෝච්චිය පිල්ල දිගේ යනවා වගේ තමන්ගේ ඉරියව්ව දිගේ හෝ මූල කර්මස්ථාන දිගේ කියලා සමාධිය සහ වීර්ය අතර සමவாயක් සමහර විටක හොඳ සුතමේ ඥානය ඇති කෙනාට තේරෙනවා. එතෙන් ප්‍රඥාව සහ සද්ධාව අතර සද්ධාව වැඩි වුණොත් ඒ කෙනා මේ පිංකම් කරලා නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. ප්‍රඥා වැඩි වුණොත් නෑ නෑ ඔය මොනවත් ඕනේ භාවනා කරලා විතර නිවන් දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ දෙකටම යන්න දෙන්න නැතුව කල යුතු පිංකනුත් කරනවා. ඒ පිං නිසානේ අපි අද මෙතන ඉන්නේ. ඒකට පහත් කළ සලකන්නේ නෑ. හැබැයි මේ පිංකම් කෙරුවා කියලා නිකන් හිටියට දෙයියෝ දෙනවා මං කනවයි කියලා භාවනා කරන්න නැතු කරන්න හරියන්නේත් නෑ. අන්නේ සද්ධාව සහ ප්‍රඥාව අතර මේ සමතුලිතතාවය කලාතුරකින් තමයි හිටින්නේ. අධික සද්දෝ මන්දපඤ්ඤෝ අධික පඤ්ඤෝ මන්ද සද්දෝ කියලා අටුවචාරණ සඳහන් කරනවා සද්ධාහ වැඩනොත් ප්‍රඥාව කාබාසිනිය කරනවා. ප්‍රඥාව වැඩනොත් සද්ධාව කාබාසිනිය කරනවා. කලාතුරකින් කියනවා තමයි පොලිපිට පාගන කොට වගේ දෙකම සමබර වෙන්නේ. හැබැයි එහෙ මිනිස්සු මේ කට්ටයි. බිස්නස් කෙරුවත් හරියනවා, දේශපාලන කෙරුවත් හරියනවා. ඒක භාවනා කරන්න දෙන්නේ ඒක රට්ටු රවට්ටන්න යනවා. ඒ දෙකම තියාගෙන භාවනා කරනවායි කියලා කියන්නේ අර කන කැත්බාව වියසිදුරෙන් අහස බලන වගේ තමයි. ඒකට කියනවා තත්ත ජාතානන් ධම්මාන අනදිවත්තනට්ටේන සම්පහන්තනා කියලා. අර තේරෙනවා මේ භාවනාවෙම ලැබිච්ච සමාධියත් භාවනාවේ වීරියත් එකිනෙක රණ්ඩු කරන්නේ නැහැ ඒ දෙන්න එකට සමவாயක යෙදෙනවා. භාවනාවම යෝගාවචර ජීවිතයේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි ගැටෙන්න යන්නේ දෙන්න එකට කැරකෙන්න ගන්නවා. අනතිවත්තන එක එකන අති ඉක්මවල යන්න යන්නේ. සද්ධාව ප්‍රඥාට උඩින් යන්න යන්නේ. ප්‍රඥාව සද්ධාවයි උඩින් යන්නේ. දෙන්නට දෙන්න සමව යෙදෙනවා. ඒක කියනවා අත දිග අරපුවාම කියනවා සුලංගිල්ල සද්ධාව නම් මහපටංගිල්ල ප්‍රඥාව නම් මේ දෙන්න දෙපැත්තට විහිදලා තියෙනවා. ප්‍රඥාව යන අතේ ගියොත් සද්ධාව කැඩෙනවා. සද්ධාව ගියත් ප්‍රඥාව කැඩෙනවා. වීර්ය කියලා කියන්නේ දබර ගිල්ලත් සමාධිය කියලා කියන්නේ වෙදගිල්ලත් ගත්තොත් අත දිග අරපුවාන් දෙපැත්තට ඉදලා තියෙනවා. සතිය මැදට වෙලා බලන් ඉනවා මේ පස් දෙනා කවදාකවත් එක දිහාවට එන්නේ නැහැ. මේ ඔක්කොම එක තැනකට යොමු වෙච්ච වෙලාවක් අත්තොත් එකම එල්ලෙකට ඒක තමයි මෙතන ඉන්ද්‍රිය සමතාවය කියලා කියන්නේ. මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා පස් දිහාවට තමයි අතේ ඉදිලා තියෙන්නේ. එහෙනම් මේ ඔක්කොම ඒක රසට්ටේන සම්පද මේ ඉන්ද්‍රයන් ඔක්කොම එක දෙයට යොමු වෙන වෙලාව කියලා කියන්නේ මේ චෛතසික ටික තේරම සමතේකටපත් වෙලා පොඩ්ඩකට ඒක දිහාවට ඒ දැනික සබාවම කියනවා හරි හරි අපි ඔක්කොම මේ යෝජනා ඉස්තිර කරමු නැත්තම් මේක කරන්න හම්බෙන්නේ නැහැ සබාව කියලා කට්ටිය ඔක්කොම යෝජනාව ඉස්තිර කරා ආන්නේ වගේ අවස්ථාවක් වෙනකොට පේනවා ඒ වෙලාවට විතරයි මිනිස්සයා ජීවත් වෙන්නේ manussකමක් තියෙන වෙලාවට විතර. අනික් වෙලාවට අපි භූත ආවේශ වෙච්ච කෙනෙක් වගේ කෙලස් බර වෙලා, රාගය ඇවිසිලා, ద్వේෂය ඇවිසිලා, මෝහය ඇවිසිලා, පිත කිපිලා, තෙම කිපිලා, වාතේ කිපිලා මොන හරි අවුල් පාසක තමයි ඉන්නේ. ඉතින් මේ වගේ වෙච්ච වෙලාවක් ආවොත් තත්ත ජාතානං ධම්මාණං අනතිවත්තනට්ඨේන සම්පහන්සන ඉන්ද්‍රියාණං ඒක රසට්ඨේන සම්පහන්සන කියලා තේරෙන්න ගන්නවා අම්මා බීපු දීපු කිරියලවත් ඒ රසේ නැහැ. මේ බුදුහාමුදුරන්ගේ මේ අමා රසය භාවනා කරනකොට ඔක්කොම එක අරමුණට යොමු වෙච්ච එක මොන කලාතුරකින් වෙන දෙයක්. නමුත් ඒක අහම්බයක් නන්නේ. ඒක කවදාකවත් ප්‍රතිපදාවෙන් තොරව ගන්න බෑ. ඒ වගේම වෙන දෙයක් කරලා කරන්නත් බෑ. මේ සමාධිය දාන දීලා ගන්න බෑ. මේ සමාධිය සිල්ලා කරලා ගන්නත් බෑ. මේ සමාධියේ ලක්ෂ වාරයක් වරද්ද වරද්ද ගිහිලා ඔන්න වෙලාවකට හිතෙනවා දැන් නම් සමනලයට අතු නැමුණා වගේ අර සද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥාව, සතිය ඔක්කොම මේකට කියනවා නාභිගත වෙනවයි කියලා භෞතික විද්‍යාවේදී අපිට උගන්වනවා ආලෝකයකට මේ කාචයක් තිබ්බහම ඒ කාචය ඔක්කොම කාචේ නාභි නාභියට ආලෝකය එකතු කරපුවාම හරියට ආලෝ අවුව තියෙන වෙලාවේ කාචයක් අල්ල යටින් කඩදාසියක් අල්ල එහෙම කරනකොට ඒක තනකදී කඩදාසි පිච්චෙනවා ඔක්කොම විසිරිච්ච ආලෝකය විසරිත ආලෝකය එක තැනකට යොමු වෙනවා යොමු වෙන තැනට ගියාම ජොල්ලණංකේ පනිනවා ගිනි ගන්න. ඒ වගේ මේ තත්ත ජාතානන් ධම්මානං අනදිවත්තනට්ටේ එන කියන විදිහට මේ ඇතුලේ ඉන්න නයිමල්ල වගේ දඟලන්නේ නැතුව කෙලස් හිතවිලි එකම දිහාට යොමු වෙච්ච වෙලාවට ඒ වගේම ඉන්ද්‍රියානම් ඒක රසට්ටේ එන කියන විදිහට ඒක රස වෙච්ච ගමන් Tamanටම තේරෙන්න පටන් ගන්නවා ඥාන කියලා පිච්චෙන්න පටන් ගන්නවා. පච්චනීක ධම්මේ ඡායති इति ඥානං කියලා වාසේ අටුවාචාන් වහන්සලා කියලා තියෙනවා. ප්‍රතිපක්ෂ ධර්ම වලට ඉන්නම බෑ අරත් වෙන තැන. කෙලස් පිච්චෙන්න පටන් ගන්නවා. ඒක මගේ ධර්මයක් නෙවෙයි. අර පහම එකතු වුණාට පස්සේ එන මානව ධර්මයක මම සාක්ෂිකාරය වෙනවා. එහෙම නැත්නම් මේ කින්නට පුච්චන්න බැරි දේවල් ලෝකේ නෑ. ඔක්කොම විනාශ වෙනසලු. ඒ සමාධිගත හිතට විනිවිදින්න බැරි දෙයක් නෑ. එතකොට තේිනවා මෙතෙක් කල් මේවා 17 දුවදුව තිබ්බ දේවල් දහපදුරාව කියලා කියන්නේ දහපදුරාව යන්නේ නැතුව දැන් එකතු වෙච්ච ගමන් අපේ තුල තිබිච්ච මේ මනුසකම ඒවා අධිමානසික ශක්තිය කියලා කියන්නේ. එහෙම නැත්නම් ආධ්‍යාත්මික ශක්තිය ආගමික ශක්තිය එන්න පටන් ගන්නවා. ඒකෝට තමන්ටම මේක මැජික් එකක් වගේ පේන්න පටන් ගන්නවා. තමන්ටම මේක ගුඪ ධර්මයක් වගේ පේන්න පටන් ගන්නවා. තමන්ටම මේක පෙර නොඇසු නොවිරෝධයක් බවට වෙන්න පටන් ගන්නවා. මේ කල්පනා කරනකොට මේක ආය අරව විසිරි යනවා. ඒකෝට අර ශක්තිය නැති වෙනවා. ආයෙත් වෙලාවක එකතු වෙලා එකතු වෙලා හේතුපාද වෙලා සමලයට අතුනමනක මේ ටික එකතු වෙච්ච ගමන් අන්න කෙලස් ටිකක් පිච්චෙනවා. ඉතින් මේ එකලස සමතේ කියලා අපි කියන්නේ. මේක ලෙසට සමාධිය කියලා කියනවා. මේක ලෙසට ඒකාග්‍ර භාවය කියලා කියනවා. මේ එකලසට ඒකෝදි භාවය කියලා කියනවා. මේක කඩන එක තමයි කාමෙන් කරන්නේ. කාමේ මේක කරන්න දෙන්නේ අරමුණෙන් අරමුණට පයින්. අතීතයට පයින්, අනාගතයට පයින්, රුචියට පයින්, අරුචියට පයින්. ඕනරි තටමනවා ඊට පස්සේ පැත්ත වැටලා බුදිය ගන්න. ආන්නේ ටික වෙන්නේ නැති ගතියක් උප්පත්තියම අපට තියෙනවා. ඒක තියෙන පොඩි දරුවගේ නමුත් උන්දේක දන්නේ නැති නිසා බුදුහාමුදුර කියනවා පොඩි දරුවට රහතන් වහන්සේ කියන්නේ කෙලස් නැහැ. ඒ ළමගේ නෑ මේ කාමයට දුවන ගතිය. මොකද වැඩි වැඩිපත් වෙලාවක් නැහැ. කාම ආදාහසක්වත් නැහැ. එහෙම නැත්නම් මේ තරහක් එන්නෙත් නැහැ ළමයට. මම දකින් දකින්නේ බොහොම ආසාවෙන් බල බල ඉන්නවා. සම සම වීර්යකුත් තියෙනවා. පොඩි ළමෙක් හරීම නිරෝගී පොඩි ළමයා හරීම ක්‍රියාශක්තියක් තියෙන. නින්ද ඇර. ඒ වගේ මේ දරුවා අතීත අනාගත හැසිරීමක් කියන එකක් දන්නෙත් නැහැ. නමුත් ඒකට බුදුහාමුදුරෝ ශික්ෂාව කියන්නේ ඒක නොදැනීම අරහින එක. දැන් මෙතන මේ කක්ක ගාගෙන හේදුවට පස්සේ එන හේදිල තමයි මෙතන තියෙන වටිනාකම. හොඳට ගාගෙන ඉන්නේ. අපිට කාටවත් කියන්න බෑ. අනේ මන්නම් මේ රාගය කියන එක දන්නේ නෑනේ. අනේ පොඩ්ඩක් කියලා දෙන්න කියලා කවුරු හරි ආනන්ද කියලා අහන්නේ. මේ වැක්කේරෙනවා රාගේ. හැම පැත්තෙම වැක්. ද්වේෂය කියන එක හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. අල්ලපු අල්ලපු ගේත් එක්ක අතරන්නේ. කුටිම තමන්ගේ තමන්ගේ ඉරියව්වත් එක හැම වෙලාවෙම රණ්ඩුනේ. ඒකනේ බුදුහාම කියන අපිට සත්‍ය අවබෝධ වෙන්නේ නැති දුක අවබෝධ වෙන්නේ නැති ඉරියව් මාරු කරන හින්දා. බුලුවන් නම් ඉරියව්ව මෙහෙම තියාගෙන මැටි බුද්දෙක් වගේ ඉන්න නිවන් දකින්න. ඉන්න බෑ. අපිට පුළුවන් වට්ටක නටුන්නට අඬ බ්‍රේක් dance දාන්න උඩර නටුන්නට අඬ එව්වට නම් අම්මා. ඒ වගේම අම්මලා තාත්තලාත් කැමති දරුවෝ නටනවා දකින්න. නూరు පෙරහැරටත් සෑහෙන කෝටි ගණක් වියදම් කරනවා උඩ දානවා තනු පෙර දෙල්ලම් පෙන්නනවා මොන පොළු දෙල්ලම් නටනවා පාතරට නටනවා උඩරට නටනවා ලෝකේ දින හොඳම පිංකම බුදුහාමර කරන ගෞරවය මොකද්ද උලිහිලි පාන බුදුජානක කියනවා නච්චම් බික්කවේ උම්මත්තකම් නටනවා කියන්නේ මහන්නේ පිස්සුවක් කියලා ගීතම් බික්කවේ රුන්නං ගීත ගයනවා කියන්නේ අඬනවයි කියලා ගහනවා කියන්නේ අඬනවා නටනවා කියන්නේ පිස්සු මොකක්ද අපි කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් දෙකට කපෝ පණුවෙක් වගේ නටන එක තමයි ඒක නටන්නේ ওই කෙලස් නිසා එහෙම නැතුව නටන්න නැතුව ඉන්න බෑ යම් වෙලාවක ওই ඉන්ද්‍රියාණං ඒක රසට්ටේන නැත්තම් තත්ත්ව ජාතාණං ධම්මණං අනතිවත්තනට්ටේන තදුබග විරිය වාහනේ ට්‍රේන කියලා තියෙනවා එතෙන්ට එහෙම අර ඒකාග්‍ර වුණාට පස්සේ ආයෙ මෙනෙහි කරන්න ඕනේ නැහැ ආයෙ භාවනා කරන්න ඕනේ නැහැ. එතකොට වීර්යය පොඩ්ඩක් අයින් කරගන්න ඕනේ. එතකොට භාවනාවට යන්නදල්ල ඉඩ දෙන්න ඕනේ. මේක කරන්නේත් නැහැ. එතෙන් ගියත් මෙනේ කරන්න පටන් ගන්න. එතෙන් ගියට පස්සේ ආනපානෙ වෙනවා. එතෙන් ගියට පස්සේ තඩ මොනවා නේ බලන්න ඉපු අරමුණ නැති වුණා නේ කියලා. ඒක නිසා එතෙන් යන්න යන්න යන්න මේ බර ගියර් එක තිබුණ කාර් එකක් අඩු ගියර් එකට යනකොට දැවෙන තෙල් ප්‍රමාණය අඩු වෙනවා අඩු වෙනවා වගේ එයාට තේරෙන පටන් ගන්නවා පොඩි තෙල් ප්‍රමාණයකින් දුර ගමනක් යන්න පටන් ගන්නවා. එතකොට එක පාට බරගීරයකට දැම්මොත් කාර් එක හෙල්ලුම් කනවා. එනිසා ඒ වාහනේ පදවන කෙනා දැනගන්න ඕනේ දැන් ජවය තියෙනවා. ගැම්ම තියෙනවා. මේ ගැම්මට සුදුසු ගියර් එකේ දාගන්න. ඒක තේරෙන්නේ නැහැ අපිට. අපි හිතන එක ගුරුවරයා ගාව ගියර් සෙට් එක තියෙන්නේ කියලා. මං යනකොට ගුරුවරයා ගියර් එක දාලා දෙයි කියලා. ස්වාමීන් මන් දැන් කොතන තියෙන්නේ ඊගාට මොකද්ද දාන්න ඕනේ ගියර් එක කියලා මේ කමටහන් සුද්ධ කරනට අහනවා. නෑ ඒක ගියර් එක Tamange අතේමයි තියෙන්නේ. යන යන වෙලාවට තදුපග විරිය වාහනට එන කියලා වැඩි යන තාලෙට ගින්නපත් උනාට ඉස්සර ගන්න ගින්නපත්තු කරන්න ඉස්සලා පුංචි පුංචි කෝටුක දාලා අවුලව ගන්නවනේ. අවුලව ගත්තට පස්සේ ඒකට පුංචි කෝටු දාන්න ඕනේ නැහැ ඊට පස්සේ. ගිනි බිමින්න ඕනෙත් නැහැ ඊට පස්සේ. ගින්න විසින්ම වාතය කරකවන්න පටන් ගන්නවා. රත් වෙනවා. එතකොට ලොකු කෝටුණක් දාතයි. ඉතින් ඒක ගින්නපත්තු කරනකොටත් හැටි. ආන්නේ වගේ මේ සමත ලක්ෂණ පහළ වෙනකොට ඒ පහළ වෙන මූලික සමත ලක්ෂණ වලට අනුග්‍රහ කරනවා කියන එක. ඒවට සප්පාය කන්නු සලසලා දෙනවා කියන එක මේ කිසිම පාසල් පොතක නැහැ. ඒ වගේ තියෙන්නේ අනුන් මායම් කරනෙව්වා, තමන් රැවටෙනෙව්වා, කෙලසෙන දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා භාවනාවක් යනකොට ඒ භාවනාවට ගැළපෙන විදිහට වෙලාවට අවශ්‍ය වෙලාවට වීර්ය දාලා අනවශ්‍ය වෙලාවට වීර්ය අයින් කරනවා කියන එක ඒක නිකන් ලෝකෝත්තර පැත්තකදී. ඒ නිසා අත්කිලමතාන යෝගයේ තියෙන එකන උද්දී ඉඳලා හැන්ද වෙනකන් දරදාන එක විතරයි කරන්නේ. තටමනවා තටමනවා තටමනවා මෙනෙහි කරනවා මෙනෙහි කරනවා මෙනෙහි කරනවා ආචහිට්‍ය ගුණා වැන්දා වගේ කොයි වෙලාවෙද මෙනෙහි කිරීම නතර කරන්න දන්නේ නැහැ. කම්මැලිය බුබ්බඩිය හිතනවා නිකම්ම භාවනා හරියයි කියලා මෙනෙහි නොකර නිකන් ඉන්නවා. එතකොට නින්දට වැටෙනවා. ඉතින් මේ දෙක මැද යෝගාවචරය ඒ අදාළ ඒ කියන්නේ අවස්ථානෝචිතව මෙනේ කළ යුතු වෙලා මෙනේ නොකළ යුතු වෙලාව කියන එක දන්නේ නැතිකම නිසා ඒ යෝගාවචරයට ධානයක් නැත්නම් අර එකලසක් එහෙම නැත්නම් ඒකෝදි භාවය ලැබුණට ඒක හසුරුව ගන්න දන්නේ හැබැයි ඒක වැරද්දක් නෙවෙයි. ඒක ලක්ෂ වාරයක් කරලා කරලා පුරුදු කරන්න. ඒක හරියට වැඩි හිටියෙක් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ගියාම වරද්ද වරද්ද වරද්ද වරද්දා ව්‍යාකරණයයි අකුරුයි වචනයි වාක්‍ය කණ්ඩායි වාක්‍ය හදලා අදහසක් ප්‍රකාශ කරනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. ඉතින් ඒක තමයි අපි භාවනා කරනකොට අපි පුංචි උන් වෙන්න ඕනේ. අපි බොහොම නීතමානී වෙන්න ඕනේ. අපි බොහොම අහිංසක වෙන්න ඕනේ. අනේ මෙහෙම කරනකොට මෙහෙම වෙනවා. එතකොටත් ඒකට සුදුසු ඒකට ගැළපෙන කෙනෙක් හිටියොත් කියාවි ඔන්න ඔය බොත්තම පොඩ්ඩක් තද කරලා බලන්න මෙන්න මේ බොත්තම හිර කරලා බලන්න ඔන්න වැඩේ හරියයි කියලා. ඉතින් ඒකත් හිතලා බලලා කියන්නේ. නමුත් ඒක නැවත නැවත කරනකොට කරනකොට යම් වෙලාවක හරි පරිපන්ත ධර්ම හයත් නැතුව ඒ තත් ජාතානන් ධම්මාණං අනතිවත්තනට එක එක කාකොටා වැටෙන්නේ වීරිය සමාධිය කාකොණා වැටෙන්න යන්නේ සද්ධාව මේ ප්‍රඥාවතේ කාකොටා වැටෙන්න දෙන්න සම වෙලා මැද ඉන්න සතිය කියනවා දැන් නම් හරි එතකොට ඒක රසට එන ඔක්කොමලා එක වැඩේට යෙදෙන්නේ ඔක්කොමලා මූල කර්මත්තාණ්ඩ යෙදේ. ඒ වගේම තදුපක විරිය වහනට එන. ඒකට මේ වැඩේට යන්නදල්ලා යා හිමීට තද බල වීර්ය කරන්නේ නැතුව යන්නන්නකොට ඊට පස්සේ ආශේවනට හේන කියලා කියනවා මේක ලක්ෂ වාරයක් කරන්න. නැවත නැවතත් කරන්න. කරනකොට කරනකොට අර ගත්ත එකලස පිළිබඳ වශී භාවයක් Tamanට ලැබෙනවා. ඉතින් ඒක තව කාට හරි කියලා දෙන්නත් අමාරුයි. Tamanටත් පතන්නත් අමාරුයි. නමුත් එක සැරයක්, දෙසරයක්, තුන් සැරයක්, හතර සැරයක් හරි ගියාම එයාට පරෝපදේශ රහිතව කවුරුත් කියලා දෙන්නේ නැතුව වැටි වැටි හරි නැකිట్లా යන්න පුළුවන් ගතියක් එනවා. එතකොට අපි ඒ අර පරිපන්ත ධර්ම 6, වෝදාන ධර්ම 6 කියන මේ ඉලක්කම් 10 හරි ගියාට පස්සේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඒක පුළුවන් තරම් උත්සාහ කළා තිනවා කියන්න සමති විදර්ශනා භාවනා මාර්ගයේ උපචාර සමාධියට ගියා වගේ තමන්න තේරෙන්න පටන් ගන්නවා වරින් වර බොහොම ඈතක් පේනවා වරින් වර ආය කාමයට වැටෙනවා ඇවිස්සෙනවා ආය ඈතක් වෙනවා ආය කාමයට වැටෙනවා වගේ මේක වෙලා යෝගාවචරයක් කරලා කරලා ඒක එහෙම අත්දකලා අත්දකලා වර එක හැබැයි හරහා ඒ නීවරණ ධර්ම නැති පරිපන්ත ධර්ම නැති ඒ අර්පණ සමාධිය කියලා වතුර ළඟ දඟල දඟල හිරපෙන්න වතුරට බැහැ ගත්තා වගේ වතුරේ ගිලී ගත්තා වගේ නැත්නම් අපි දණක් උසට වතුරේ ගලන වතුරකෝ තැම්පත් වතුරක හිටපු එකන එකපාරම ඒකේ ඉඳගත්තා වගේ තමන තේින්න පටන් අර ගන්නවා. දැන් නම් ඉබ්බා ඇතුලේ කටු තියාගෙන අඬු පුප්පන්න යන්නේ නැතුව ඉන්න හැටි දන්නවා කියලා. එතකොට අපි කියනවා අර්පණ සමාධිය නැත්තම් හිත ධානාගත වුණා. පළවෙනි ධානයට වැටුණා. එතකොට යාට ප්‍රයත්න කරන දෙයක් නෑ. අර ඇති කරගත්ත එකලස තමයි විනාඩි 5 10 15 20 අවසාන වශයෙන් කියනවා තමයි පැය දිගට පවත් ගන්න පුළුවන් අරමුණ අතෙන්ටමයි වදින්නේ. මූල කර්මස්ථානටමයි වදින්නේ. පිට යන්නේ අන්නේ යන්නේ නැතුව පවත්තන කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න මේ සමත ශක්තිය, ධ්‍යාන ශක්තිය, සමාධි ශක්තිය එහෙම නැත්නම් සතිය දිනු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක එකලස් වෙච්ච වෙලාවක් හම්බුනොත් යෝගාවචරය මට දැන් වැසික ලියන්න තියෙනවා, නාන්න යන්න තියෙනවා, කණ්ඩ යන්න තියෙනවා නැතුව ඒකම සිද්ධ කර කර ඉන්න ඕන. අවුෙච්ච වෙලාවේ ඒ කරලා කරලා කරලා නැවත නැවතත් ඒක කිරීමෙන් තේරුම් ගන්න ඕනේ මේ uppattiයෙම තිබිච්ච භව සම්පත්තියක් මේක. පුහුණු හරහා තමයි සිද්ධ කිරීම හරහා තමයි වශී කිරීම හරහා තමයි එයා ඒක තමන්ගේට නතු කරගන්නේ. වශී කරගන්නවා කියලා නතු කරගන්නවා. එතකොට යාර තේරෙන පටන් අර ගන්නවා මට ඕන වෙලාවට මට මේක ගන්නත් බෑ. ඒක එන වෙලාවේ නිකන් ඉඳලත් බෑ. ඒක හරියට හසුරුවා ගන්න ඕන. අන්නේ හසුරුවා ගැනීමේ ධර්මතාවය manussත්වයේ සහ අතිමානුෂිකත්වයේ කියන අදිමානුෂිකත්වයත් අතර තියෙන. ඉතින් බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සරමත් ඒක දැනගෙන තිබිලා තියෙනවා. මිනිස්සු ළඟ තිබිලා තියෙනවා ධ්‍යාන, මිනිස්සු ළඟ තිබිලා තියෙනවා අභිඥා. කරගන්න පුළුවන් කන් තිබිලා තියෙනවා. ඒ අනුව තමයි මේ නස්සස්තරේ, මේ ආයුර්වේදය, මේ නීල සාත්‍රේ වගේ දේවල් ඇවිල්ලා තියෙන්නේ අපට. මේවා මේ හිතලා ගන්න පුළුවන් දේවල් නෑ. වරුදු කෝටි ගාණක් සිද්ධ වෙලා සිද්ධ වෙලා ඒත් හොඳ ඥාන ඇති තුන්කල් දක්න ඉර්ෂින්නාන්සලා මේක මානවයට සුදුසු වෙයි කියලා හිතලා ඒ නක්ෂස්තර ඒ ආයුර්වේද ක්‍රම ඒ සම්භාහන ක්‍රම පුරුදු කළා තියෙනවා. බුදුරජාණන්සේ වට විරුද්ධ වුණේ නැහැ. බුදුරජාණන් මේව කවදාකවත් නිවනට නොවි තවත් කාමයට පාවිච්චි කරන්න එපයි කියලා. මේක දැනගන්න ආමුදු කෙනෙක් බව නස්සත්තර දැනගන්න. කැලේක ඉන්නකොට කොහෙද උතුර කොහෙද දකුණ මේ තරුපන්තිය මොකද්ද බටහිර නැගෙනහිර දැනගෙන තියෙන එක භික්ෂුවක් දැනන තියුතුයි. මොකද මේක මේ අනුගේ කේන්දර බලන්න නෙවෙයි. වගේම භික්ෂුවක් දැනගන්න ඕනේ කැලේ කොලේ වන ඖෂධේ වටිනාකම. මේ මිනිස්සුන්ට වෙදකම් කරන්න නෙවෙයි. Tamange දැනට නැත්නම් අනික් සංඥාවසයට අවශ්‍ය වුණොත් කියලා දෙන්න දැනගන්න ඕනේ. ඒක හරියට අර වීර්යය සමාධිය දෙක වගේ සමவாய දැනගන්න ඕනේ. අරක වැඩි වුණොත් මේක නාපාසින. මේක වෙන්නොත් අරක් ආපාසින. නිසා මේ මේ සියලු සමාධි ගුණ බුදුහාමුදුරුවෝ අනුමත කරලා තියෙනවා. බුදුජානසලගත ඒ සියලු දැනුමත් තිබිලා තියෙනවා, අත්දැකීමත් තිබිලා තියෙනවා. භික්ෂුවක් කියලා කියන්නේ ඒ සියල්ලෙන් ආඩ්‍ය වෙ යුත්තේ. ඒක මේ මේ උපාධියක් ලබනවත්, ඩිප්ලෝමා ලබනවත් නෙවෙයි. කැලේ තනිකර ජීවත් වෙන්න මේ ඔක්කොම දැනගෙන තියෙනවා. දන්නේ නැත්නම් ඉගෙන ගන්න. හැබැයි කවදාකවත් මේ ගිහියන්ගේ ලෙඩ සනීප කරන්න ගිහියන්ට නැකත් බලන්න නෙවෙයි. එතකොට අපි බත් බැලේ වෙනවා ගියන්න. වාල්ලු වෙනවා අපි ගියන්න. රුපියල් වලට පහින්දන જાතියක් කරන ඊට වැඩිය හොඳයි හිඟන කම. නොදන්නක මීටත් වැඩිය හොඳයි. නමුත් සංඝයාට ඒක කැප නැහැ. සංඝයාට කැපයි. හරියට මේ ධ්‍යාන පිළිබඳව තියෙනකොට උඟ දෙනෙක් හිතනවා මේ විපස්සනාට අවශ්‍ය නැහැ අවශ්‍යයි. ඒ සමාධියක් නැතුව යන්න බෑ. නමුත් මේ සමාධි જાති දෙකක් තියෙනවා කියපුව ගමන් ඔන්න මගේ කතාව පොඩ්ඩක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මේ සමාධි જાති දෙක තමයි සමත සමාධිය සහ විපස්සනා සමාධිය. ඒකෙන් තමයි ඔය ගිහියන්ට මේ මඩේ එරිච්ච මිනිහෙකුට හරි වතුර කෙරිච්ච මිනිහ කරේ නහය උස්ස ගන්න පුළුවන් වුණොත් යන්තම් ජරාවේ ඉඳගෙන හරි පණ වේර ගන්න පුළුවන්. මේ නහය උස්ස ගන්න පුළුවන් වෙන්නේ මේ සමාධිය සමත සමාධියක් වෙන්න ගත්තොත් ඒක ටිකක් ගිහි gedara අමාරුයි. නමුත් විපස්සනා සමාධිය සූර වුණොත් මේ වගේ තැනකට ඇවිල්ලා తాවකාලිකව කරන භාවනාව හරිය තමන්ට ගන්න පුළුවන් බව තේරුම් ගන්න ඉඩ තියෙනවා. තේරුම් ගත්තට පස්සේ ගෙදර ගිහිල්ලා හෝ තමන්ගේ තියෙන අධික අවුල් පහසට ඇති දේවල් අයින් කරලා යම් ප්‍රමාණය තමන්ගේ නිවස වුණත් සාමකාමී ජනක් කරගෙන වැඩ ගන්න පුළුවන්. එතකොට හැබැයි ඒක නිතර නිතර උපයන්න ඕන. හැමදාම උපයන්න ඕන. ඒක හරියට දවසේ කුලිය හම්බ කරන කණමිනියක් වගේ තමයි විපස්සනා සමාධිය. හම්බ කරපු ශක්තියක් නැහැ, බූදලයක් නැහැ. එදා එදා හම්බ කරගන්න. හැබැයි යැපෙන්න පුළුවන්. දැන් අද කාලේ ගත්තොත් දෛනික වැඩි වැටුප ලබන මිනිස්සයා ඩිග්‍රී කාඩ් රෙඩිය හම්බ කරනවාද? උපාධියක් ලැබලා විලලා මේ PhD එකක් කරන් ඇවිල්ලා ජොබ් එකක් ඉල්ලන්න බෑන පැල් 35000 දෙයි. බාස් කෙනෙක් 60000ක් හම්බ කරනවා. හැබැයි EPF නෑ ලංකාවේ. මොනවත් නැහැ. සල්ලි හම්බ කරනවා. ඒ වගේ තමයි විපස්සනා සමාධිය දවසේ කුලිය වගේ. එදිනෙදා එදිනෙදා හම්බ කරන්න. විපස්සනා සමත සමාධිය කියන එක තමන් උපයාගත් දැනුමට හම්බෙච්ච ස්ථිර රැකියාවක් වගේ උදාහරණයකට කියනවනම් නමුත් මේ දෙකේම ජීවන රටාවක් හදාගන්න පුළුවන්. ඒ නිසා විපස්සනා සමාධිය නිසා තමයි අද අපි මෙතන එකතු වෙලා ඉන්නේ. මොකද කාලේ තිබුණ බුද්ධ ජාන්තිරි ඉස්සලා මොනම සමාධියක්වත් බෑ මොනම සීලයක්වත් බෑ මොනම යාකත් නැහැ භාවනා කරන්න බෑ කියලා සම්පූර්ණ බංකොලොත් වෙච්ච කාලයක් තමයි තියෙන 56 ඉස්සලා. ඊට පස්සේ ඇති වෙච්ච මේ විපස්සනා සමාධියට පස්සේ තමයි අපි අද ගිහියන්වත් භාවනා කරන්න පුළුවන් කාන්තාවන්ටත් පුළුවන් අබෞද්ධයන්ට පවා මේක උත්සාහ කරන්න පුළුවන් කියන තැනට ආවේ අර විපස්සනා සමාධිය නිසා ඉති විපස්සනා සමාධියෙන් පටන් ගන්න විශ්වාසය ඇති වුණාට පස්සේ ඕනි තරම් පාරවල් තියෙනවා අර සමත සමාධියට යන්න. කොච්චරක් විපස්සනා සමාධන කරලා සමත සමාධියට යන්න ඕනද කොච්චරක් සමත සමාධිය කරලා විපස්සනාට යන්න ඕනද කියලා එහෙම ස්ථිරතාවයක් ස්ථිර කරලා පොතේ නැහැ. නමුත් අටුවචාන් වහන්සේ කියනවා සහූපචාර අට සමාපatti කියලා සීමා දෙක පෙන්වන උපචාර සමාධියේ ඉඳලා අටවෙනි සමාධිය දක්වා තියෙන ඕනේ තැනකින් විපස්සනාට හැරෙන්න පුළුවන්. ඒකට උපචාර සමාධිය තමයි අර කියන පරිපන්ත ධර්ම හය නැති, වෝදාන ධර්ම හතර තියෙන මට්ටමට ගියාම එයා එක්ක සමතේට එක්ක විපස්සනාට යන්න පුළුවන්. ඒ කියන්නේ අරමුණේ චිත්තක්ෂණ කීපයක් පවත්වන්න පුළුවන් කම. Taman ඉන්න අරමුණේ චිත්තක්ෂණ කීපයක් හිත පවත්වන්න පුළුවන් මිනිසයාට කැමැති නම් සමත පාරේ යන්න පුළුවන්, කැමැති නම් විපස්සනා පාරේ යන්න පුළුවන්. ඒ නිසා යන්නේ සමත පාරද විපස්සනා පාරද නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මේක දන්නවද කියන එක. දවස පුරා භාවනා පරියන්ක හිටියත් භාවනා වශයෙන් සක්මනේ හිටියත් එදින්දා වැඩකට නැත්නම් gedara ගියත් චිත්තක්ෂණ කීයක් Tamanට මේ ඇවිදිනකොට ඇවිදින ආරමුණ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ආරමුණ. නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න ආරමුණ. නැත්නම් ආනාපානෙ. ඉන්න පුළුවන් ගතිය තියනවාද කියන කාන්තුල්ලා දුන්නොත් මේ වගේ වැඩමුළුවකදී අපි කියන වැඩමුළුව සාර්ථකයි. මොකද ඒක ලොකු වෙනසක්. ඊට පස්සේ ආගේ පියකා කරේ දීපට පස්සේ අදපන්. ඔබට කැමති නම් වැඩි කරගන්න. ඉන්න නැත්නම් නිකන් හිටපන්. කියලා යට වගකීම දෙන්න පුළුවන්. ඒ වගකීම දෙන්න ඉද ප්‍රස්තාව ලැබුණේ මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ විපස්සනා සමාධිය නැත්නම් අර්පණා මට්ටමට උපචාර මට්ටමට හදාගත්ත සමත සමාධිය හෝ සද් ඒකට කියනවා සෞපචාර නැ සදිසූපචාර කියලා උපචාරය සමාධිය වගේ මහන්සි වෙලා වෙලා වෙලා වෙලා ආනාපාන එක දිගට චිත්තක්ෂණ 10ක් 15ක් පවත්වන්න පුළුවන්. මහන්සි වෙලා වෙලා වෙලා වෙලා සක්මනේ තබන තමන පියවරේදී කොහොම කොහම හරි හිත ගෙනල්ලා අරමුණේ තියාගෙන පුළුවන් තත්ත්වයට ගියා නම් ඒක යෝගාචර දිරව ගත්තා නම් ඇඟට තේරුණා නම් මේ මේ தত্ত্ব දුන්නොත් මට පුළුවන් පියවර 10 15ක් ඉන්න. මේ මේ தত্ত্ব දුන්නොත් මට පුළුවන් පරියන්කේ ඉන්න කියලා ඒ ආත්ම විශ්වාසය ඒ ශික්ෂාව හොඳටම ප්‍රමාණවත් ඉදිරියට යන. හැබැයි නිකන් ඉඳලා බෑ ඊට පස්සේ දිකට මේක උපයන්න ඕනේ. අනේ ඉපයීම සඳහා තමයි Brahmacharya පැවිද්ද අරණ්‍යගත වීම මේ ඔක්කොම තියෙන. නමුත් මේ මූලික සුදුසුකම තමා වශයෙන් අත්දකලා නැත්නම් අරණ්‍යගත වුණත් ඇති වැඩක් නැහැ. පැවිදි වුණත් ඇති වැඩක් නැහැ. ඉඳගෙන හිටියත් ඇති වැඩක් නැහැ. ඒ නිසා ඉස්සලාම Tamanට Tamanගේ විශ්වාසය ඇති වෙන්න ඕනේ. මට කලබල තියෙන තැනක යම් යම් සාන්තිකර තත්ත්වයකදී අරමුණේ හිත මෙච්චර පාත් ගන්න පුළුවන්. සක්මණේ මෙච්චර හිත පාත් ගන්න පුළුවන්. ඒක කැන්දේ ගලබේරෝ වගේ කියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට දන්නවා යා මේ අදහස දිරවගෙන තියෙන්නේ. වශී කරගෙන තියෙන්නේ. අන්න ඒ ටික තමයි මේ වැඩමුළු වලින් අපි කරන්නේ. භාවනා වැඩමුළු වලින් කරන්න එච්චර. ඉන් එහාට ඒකේනා ජීවන රටාව හදාගෙන ඒක වැඩි කරගන්න උත්සාහ කරේ නැත්නම් බూరు අපිට බැඳපුව හකුරු හකුරු බැඳා වගේ ඌට ඒක රස තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න එක අපි වගේ කියන්නේත් නැහැ. ඒක Tamange අති වැඩේ. ඉතින් ඒක නිසා එතෙන්ට දුන්නට පස්සේ කලකට පස්සේ වෙලකට පස්සේ වගේ කලාතුරකින් කෙනෙකුට හිතන යක්කෝ මේක කවදාකවත් හම්බෙච්ච නැති එකක් දැන් ඉතින් ආය මොනම දෙයකටවත් පස ගහන්න එපා. ඉතින් ටික කරගන්න ඕනේ කියලා සත්පුරුෂයාට, කල්යාණ මිත්‍රයාට පුදුම ඕනකමක් ඇති වෙනවා. බුදුන් දැක්කා වගේ කරගෙන යන්න. සමහරුන්ට ඕක තියා කොච්චර තිබ්බත් ඒ தත්තෙට ගියත් අඩු ගානේ ජීවන රටාව වෙනස් කරන්නවත් කැමති නැහැ. කතා නොකරින්න කිව්වත් තරහ යනවා. එහෙනම් ඕන අනවශ්‍ය වැඩ නැත කළ මේක පොඩ්ඩක් බලන්න කිව්වොත් එහෙම අපිට නීති දාන්න වෙනවද කියලා අහන. ඉතින් ඒක හැටි කලබල වෙන්න යන්න එපා. යට දීලා තියෙනවා දුන්න දේ රකින්න දන්නේ නැහැ. ඉතින් එහෙමනම් එයාගේ වැඩේ. නමුත් දෙන්න කාරණාව කියලා දෙන්න ලෝභ කරන්නත් එපා ඊර්ෂ්‍යා කරන්නත් එපා. නැවත නැවත කියලා දෙන්න මොලේ පෑදිච්ච දවසේ කර්ම ගෙවිච්ච දවසේ යෝගයේ දිච්ච වෙලාවට යයි තුටි කරගන්න. ඒකයි ඉතින් ඒ වෙලාවට සාදු කියනවා මිසක් හරි ගියේ නැත්තම් කනකාට වෙන්න අරකයි. ඒතකොට Taman මෙතෙන්ට ආපු හැටි හිතන්න. මං ආවේ මොන විදියෙ කටයුතු ටිකක් කරගෙනද කියලා Taman තේරුම් ගත්තොත් ධර්ම ගැඹීරත්වයේ තේනකොට විශ් කෙනෙකුට බලපෑම් කරන්න යන්නේ. හැබැයි අනුකම්පාවෙත් දෙනවා. ඉතින් එහෙම වෙනවනම් සමාධිය ඇති කරගත්ත කෙනාට අර සීල සීල ස්කන්ධය ඇති කරාට කෙනාට වැඩිය සමාධි ස්කන්ධය ඇති කරපේ කෙනෙකුට තව කෙනෙකුට අනුකම්පා කරන්න තියෙන ඊට වැඩි. හැබැයි ඒක Tamanට බාධා කරගන්න නැතුව කරගන්න ඕන. අනුන්ගේ සීනි කිරන්න ගිහිල්ලා Tamanගේ සීනිකවත් නැති කරගන්න නැතුව Tamanගේ එකත් රැකෙන ගමන් ඒක කරනවා කියන එක ගුරු උපදේශ රහිතව කරන්න අමාරුයි. ගුරු પરම්පරාවක ඉඳගෙන ඒ කටයුත්ත කරන්න අපි ඒක හෙට සාකච්ඡා කරමු. අද මම මේ වෙලා ගත්තේ අර ඊයේ විස්තර කරපු පරිබන්ත ධර්ම ටික නැවත මතක් කරලා දීලා ඕදාන ධර්මත් අටුවාවේ තියෙන මේ පටිසම්භිදා මාර්ගයේ තියෙනක මතක් කරලා දීලා කෙනෙක් කොහොමද Tamange හිත දැන් සමතේකටපත් වෙනවද කියලා මූලික ලක්ෂණ දැනගැනීමේ වගකීම සුතමේ ඥානෙ ලැබලා දෙන්නයි මේ එක්කෙනෙකුටවත් මේ එක්කෙනෙක්වත් නැති කෙනෙක් නෑ මේ ස්වභාවය. ඔක්කොමලා දන්නවා. නමුත් මේක අහනකොට නැවත නැවත මොකද්ද සි ගුණයක් එනවනේ මොකද්ද ශික්ෂාවක් එනවනේ. ආනේ ඒ ශික්ෂාව හරහා දිෂ්ඨාන ශක්තිය වැඩිලා එන වෙලාවෙදී ඒකට අනුග්‍රහ කරන්න ඒකට සප්පාය කරනු සලසලා දෙන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීළු දිනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.